අද අපි කතා කරන්නන්නේ හිතේ ක්‍රියාකාරීත්වය ගැන හරිම ගැඹුරු මාතෘකාවක්. අපිට ලැබිලා තියෙන දේශනා මාලාවක් ඇසුරෙන් තමයි අපි මේක විග්‍රහ කරගන්න යන්නේ. ඒ මහ සතිපට්ඨාන සූත්‍ර දේශනාවලිය. මේකෙන් අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ සත්ත බොජ්ජංග කියන කාරණා හතට. යානේ අවබෝධ කරගන්න උදව් වෙන මානසික සාධක හතක්. හරියටම. හැබැයි මේක වියලි න්‍යායක් විදිහට නෙවෙයි අපි බලන්න යන්නේ. මම හිතන්නේ විදිහට මේක හරියට හිතට දෙන මෙවලම් කට්ටලයක් වගේ. ඒක හරිම හොඳ උපමාවක්. ඔය මෙවලම් කට්ටලය කියන එක හරිම ගැලපෙනවා. එහෙම නේද? මොකද මේක එකපාරටම කරන දෙයක් නෙවෙයි. එකින් එක මෙවලම අතට අරගෙන ඒකේ තියුණු බව, ඒක පාවිච්චි කරන විදිහ ඉගෙන ගන්නවා වගේ ක්‍රියාවලියක්. එහෙනම් අපි මේ කට්ටලේ පළවෙනි මෙවලමෙන් පටන් හරි. මේ කට්ටලේ තියෙන පළවෙනි සහ සමහරට වැදගත්ම එවලම තමයි සති සම්බොජ්ජංගය. ආ සිහිය. ඔව්. අපි කවුරුත් දන්න විදිහට සිහිය. හයි සිහිය. මේක අපි නිතරම අහන වචනයක් නේ. සිහියෙන් වැඩ කරන්න, සිහියෙන් පාරේ යන්න වගේ. හැබැයි මෙතන කතා කරන සිහිය ඊට වඩා ටිකක් ගැඹුරුයි වගේ. ඕ ගැඹුරුයි. මූලාශ්‍රය කියන විදියද භාවනාවට අලුත් කෙනෙක්ට තමන්ගේ හිතේ සිහිය තියෙනවද නැද්ද කියලා දැනගන්න එකට අමාරු වැඩක්ලු. ඒයි. ම්ම්. ඒකට හේතුව තමයි අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ සිහියෙන් නෙවෙයි. පුරුද්දෙන්. පුරුද්දෙන්. හරියටම හරි. සිහිය කියන්නේ හිතාමතාම මේ මොහොතට අවධානය යොමු කිරීම. ඉතින් මුලදී ඒක අමාරුයි. හිත හැමතිස්සෙම දුවනවනේ. අතීතයට අනාගතයට. ඔව්. මෙතනදී දේශනාවලය හරිම අපූර්ව පැහැදිලි කිරීමක් තියෙනවා අප්‍රමාදය ගැන. ඒ කියන්නේ නොපමා වීම ගැන. හරි. ඒක වර්ග දෙකක් තියෙනවා. එකක් කාරක අප්‍රමාදය. ඒ කියන්නේ? ඒ කියන්නේ සිහියෙන් ඉන්න මොහොත. අනික තමයි කාරාපක අප්‍රමාදය. ඒ කියන්නේ සිහිය නැති තැනක ඉඳලා සිහිය ඇති වෙන තැනට ආපු ගමන. ආ. ඒක හරිම වැදගත්. ඒ කියන්නේ එකක් තමයි සිහියෙන් ඉන්න එක. අනිත් එක තමයි ආ මම මෙච්චර වෙලා සිහියෙන් නෙවෙයිනේ ඉඳලා තියෙන්නේ කියලා තේරුම් අරගෙන ආයෙත් සිහියට එන එක. හරියටම. අලුත් කෙනෙක්ට අර දෙවෙනි එක අල්ලගන්න එක තමයි අමාරු වෙන්න ඇති. ඔව්. මොළදී අපිට තේරෙන්නේ දැන් මම සිහියෙන් කියන එක විතරයි. ඒත් පුහුණු වෙනකොට අර හිත විසිරුණු තැන ඉඳලා සිහියට එකතු වුණු ක්‍රියාවලියම දකින්න පටන් ගන්නවා. ඒක තමයි නියම පුහුණුව. මට මතකයි මේකට හරි ලස්සන උපමාවක් තිරෝ මූලාශ්‍රයේ සිහිය කියන්නේ හරියට කෑමකට දාන ලුණු වගේ. ඔව් ලුණු වගේ. ඒක ටික පැහැදිලි කරන්න පුළුවන් දා. ලුණු නැතුව කෑමක් රස නැහැනේ. ඒත් ලුණු කෑම හැමතැනම තියෙන්න ඕනට ඒක ඉස්මතු වෙලා පේන්නේ නැහැ. ආක්‍රමණශීලී නැහැ. ඒකත්තා. ඒ වගේ තමයි සිහිය කියන එකත් අපේ හැම ක්‍රියාවකම යටින් තියෙන්න ඕන දෙයක් මිසක් මම දැන් සිහියෙන් ඉන්නේ කියලා කෑ ගහලා කරන දෙයක් දෙවෙයි. ඒක නිහඬම ඒත් අත්‍යවශ්‍යව තියෙන්න ඕන දෙයක්. ඔව්. ඒ වගේම සිහිය ගැඹුර ගැන කියන්න තවත් උපමා දෙකක් තියෙනවා. එකක් තමයි වතුරට දාපු ලබු කබලා. හා ඒක උඩ පාවෙනවා. ඔව් ඒකත් උඩ පාවෙනවා. මිසක් ගිලෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි සිහියත් ඒ වගේ මතු පිටින් තියෙනවා. ගැඹුරට යන්නේ නැහැ. යන්නේ නැහැ. අනෙක් උපමාව තමයි වතුරට දාපු ගලක්. ඒක කෙලින්ම අඩියටම கிඳා බහිනවා. හොඳින් පිහිටවපු සිහිය අපි අවධානය යොමු කරන අරමුණ එතුළට අන්න ඒ විදියට கிඳා බහිනවා. ඒකෙන් තමයි තිර සංඥාවක්. ඒ කියන්නේ ස්ථාවර අවබෝධයක් ඇති වෙන්නේ. හරි. එතකොට සිහියෙන් ඉන්නවා කියමු. හැමදේම නිකම් බලාගෙන ඉන්නවා. ඒත් හොඳ නරක හරිවැරද්ද තෝරගන්නේ කොහොමද? එතනට නුවණ පාවිච්චි වෙන්න ඕනේ නේද? ඔන්න ඔතනට තමයි දෙවිනි බොජ්ජංගය එන්නේ. ධම්මවිචය. ඔව්. ධම්මවිචය සම්බොජ්ජංගය. ඒ කියන්නේ නුවණින් විමසීම. සිහියම් දකින දේ නුවණින් විමසන්න ඕනේ. හැබැයි මේක හරිම සියුම් වැඩක්. ඇයි? මොකද වැරදි විදියට විමසුවොත් අර සිහියෙන් ඇති කරගත්ත පැහැදිලි බව ආයමත් අවුල් ජාලාවක් වෙනවා. ඔව් ආයමත් අවුල් වෙන්න පුළුවන්. එතකොට වැරදි විදිහට විමසනවා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අපි දකින දේවල් විවේචනය කරන එකද? ඇයි මට මෙහෙම හිතෙන්නේ කියලා Tamanටම බැනගන්න එක වගේ දෙයක්ද? හරියටම හරි. ඒක තමයි වැරද්ද. ගොඩක් අය කරන්නේ ඒක. ධම්මවිචය කියන්නේ විනිශ්චය කිරීම නෙවෙයි. විමසා බැලීම. ඔව් විමසා බැලීම. මූලාශ්‍රයේ කියනවා මේක කරන්න ඕන ආගමික භූමිකාවකින් බැහැර වෙලා තමන්ගේ අත්දැකීම දිහාම විද්‍යාඥයෙක් වගේ බලන්න ඕන කියලා. ඒක හොඳ උපමාවක්. උදාහරණයක් විදිහට පින සහ පව. අපි මේ දෙකම විමසන්න ඕනේ. ඒක ඇති වෙන්නේ කොහමද? පවතින්නේ කොහමද? නැති වෙන්නේ කොහමද කියලා. හ්ම්. එතකොට අපිට පේනවා ලෝකේ 100% පිරිසුදු පිනක්වත් 100ක් පිරිසුදු පවක්වත් නැහැ කියලා. ඒකනම් හරිම වැදගත් කාරණයක්. ඒ කියන්නේ කළු සුදු විදිහට දේවල් ලේබල් කරන එක නෙවෙයි මෙතන වෙන්නේ. එදිනදා ජීවිතයේදීත් අපි ඒ වැරද්ද කරනවනේ. ඔව්. එක්ක කෙනෙක් සම්පූර්ණයෙන්ම හොඳයි නැත්නම් සම්පූර්ණයෙන්ම නරකයි වගේ. ඔව්. දේශනාවලියේ තවත් දෙයක් කියනවා සාවද්‍ය. ඒ කියන්නේ දොස් සහිත සහ අනවද්‍ය. ඒ කියන්නේ නිදොස් කියන දේවල් ගැන. හරි. අපි හොඳයි නිදොස් කියලා විතන දෙයක් අපිට වඩා මාර්ගයේ ඉහළින් ඉන්න කෙනෙක්ට දොස් සහිත දෙයක් වෙන්න පුළුවන්. ආ. ඒ වගේම අපි නරකයි කියන දෙයක් අපිට වඩා පහළින් ඉන්න කෙනෙක්ට හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා নিরপেক্ষ හොඳ නරක නැහැ. තියෙන්නේ සාපේක්ෂ தত্ত্বය. එතකොට ප්‍රායෝගිකව තනියම භවනා කරන කෙනෙක් කොහොමද මේ වගේ විවෘත මනසකින් විමසන්නේ? තමන්ගේම අදහස තුළම අතරමං වෙන්න ලොකු ඉඩක් තියෙනව නේද? නියම ප්‍රශ්නයක්. ඔන්න ඒකට තමයි මූලාශ්‍රයේ උපදේශක් දීලා තියෙන්නේ ධර්ම සාකච්ඡාවන නිරත වෙන්න කියලා. ඒ කියන්නේ තවත් කෙනෙක් එක්ක මේ ගැන කතා කරන එක. ඔව්. ඒක හරියට ආයතනයක තියෙන අභ්‍යන්තර තත්ත්ව පාලන අංශය වගේ. හරිම අපූර්වයි. තමන්ගේ මානසික ක්‍රියාවලිය Taman තේරුම් ගත්ත දේවල් තවත් කෙනෙක් එක්ක සාකච්ඡා කරලා Taman ඉන්න තැන තහවුරු කරගන්න එක. එහෙම නැත්නම් Tamanගෙම විනිශ්චයන ඇතුලේ හිර වෙන්න පුළුවන්. හරි. එතකොට සිහිය පිහිටුවා ගත්තා නුවණින් විමසලා මොකක්ද වෙන්න ඕනේ කියලා යම් අවබෝධයක් ලබා ගත්තා. මේ හැමදේම ටිකක් නිෂ්ක්‍රියයි වගේ. බලාගෙන ඉන්නවා විමසනවා ක්‍රියාත්මක වෙන වෑයමක් දරන තැන ඉන්නේ කොතනද? ගොඩක් අය හිතන්නේ භාවනාව කියන්නේ ලොකු වීරියක් කරන්න ඕන දෙයක් කියලානේ. ඔව් ඒක පොදු වැරදි මතයක්. මේ ක්‍රමානුකූල ගමනේ වීරියට තැනක් තියෙනවා. ඒ තමයි තුන්වෙනි බොජ්ජංගය. වීරිය සම්බෝජංගය. වීරිය. හැබැයි වැදගත්ම දේ තමයි වීරිය යොදවන්න ඕන මොකටද කොහොමද කියලා දැනගත්තට පස්සේ තමයි වීරිය කරන්න ඕනේ. එහෙම නැතුව මුලින්දම දරන වීරිය වැඩක් නෑ. මූලාශ්‍රයේ ඒකට කියන්නේ ඔලොමොට්ටලකමක් කියලා. එතකොට නිවැරදි වෑයම සහ වැරදි වෑයම අතර වෙනස මොකක්ද? මුලින්දම්ම වීරිය කොලොත් මොකද වෙන්නේ? මුලින්දම්ම අධික වීරයක් දැම්මොත් වෙන්නේ හිත තවත් විසිරණ එක. හරියට දඟලන වතුර භාජනයක පතුල බලන්න හදනවා වගේ. ආ, තවත් කලබඩවා. ඕ මුලින්ම වතුර නිශ්චල වෙන්න දෙන්න ඕනේ. ඒ නිශ්චල බව තමයි සිහිය. ඊට පස්සේ තමයි පතුල බලන්න ඕනේ ඒක ධම්මවිචය. පතුල දැක්කට පස්සේ එතන තියෙන කුණු අයින් කරන්න ගන්න උත්සාහය තමයි වීරිය. හරිම පැහැදිලි. මේක ක්‍රමානුකූල දියුණුවක්, පුහුණුවත් එක්ක වර්ධනය වෙන වීරිය ආපහු සිහිය ශක්තිමත් කරන්න උදව් වෙනවා. ඒක ධනාත්මක චක්‍රයක් වගේ. ඔව්. ඒ ශක්තිමත් වුණු සිහිය ඊටත් වඩා දියුණු වීරියකට මඟ පාදනවා. හිත වැටෙන එක කම්මැලි වෙන එක වගේ දේවල් වලට මේ වීරිය උදව් වෙනවා ඇති. මට මතකයි දේශනාවලියේ තිබුණ අපූර්ව උපමාවක් කෙසෙල් ගහක් ගැන. ඔව්, ගෙඩිබර වෙච්ච කෙසෙල් ගහ කැලවෙලා වැටෙන්න යනකොට ඒකට කණුවක් තියලා හිටවනවා වගේ. ඒ වගේ වීරිය කියන්නේ හිත වැටෙන්න නොදී තියාගන්න දෙන ආධාරය. හරියටම හිත අකුසල් පැත්තට ඇලවෙලා වැටෙන්න යනකොට ඒකට කුසල් පැත්තෙන් දෙන ආධාරය. හැබැයි මේකේ සියුම් තැනක් තියෙනවා. ඒ මොකද්ද? භාවනාවේදී සිත ගැඹුරු සමාධියකට ඇතුල් වෙන්න උන්න මෙන්න තියෙන උපචාර සමාධිය වැනි මට්ටමකට එනකොට වීර්යෝදන විදිහ වෙනස් වෙන්න ඕනේ. ඒ කොහොමද? එතකොට වීර්ය අඩු කරන්න ඕනේද? ඒක හරියට දක්ෂ නැවියෙක් වගේ නැව වරායට කිට්ටු කරාම එන්ජිමේ වේගය අඩු කරනවනේ. හරි. කුණාටුවක් කෙනෙකුට වේගයෙන් නැව පදින්නේ නැතුව නැංගුරම් දාලා නැව ආරක්ෂා කරගන්නවා. ඒ වගේ ඒ සියුම් සමාධි අවස්ථාවට ආවම අධික වීරියෙන් ඒක විනාශ වෙන්න පුළුවන්. ආ ඒ වෙලාවට කරන්න ඕන හරියට ගැබිනිමවක් තමන්ගේ දරු ගැබ පරිස්සම් කරනවා වගේ ඒ සමාධිය පරිස්සම් කරගන්න එක. ඒකටත් සියුම් වීරියක් අවශ්‍යයි. හරි. එතකොට මේ සිහිය, නුවණ, වීරිය කියන මෙවලම් නිවැරදිව පාවිච්චි කරනකොට මොකක්ද ලැබෙන ප්‍රතිඵලය? මේ ගමන දුෂ්කර එකක් විතරද? නැත්නම් අතරමඟදී හිතට සතුටක් සැනසීමක් ලැබෙනවද? අනිවාර්යෙන්ම. මේ ක්‍රමානුකූල ගමනේ ප්‍රතිඵලයක් විදිහට තමයි හතරවෙනි බොජ්ජංගය, කියන්නේ පීති සම්බෝච්ඡංගය ඇති වෙන්නේ. මිරාමිස සතුට. ඔව්. වැදගත්ම දේ තමයි මේක අපි බලෙන් ඇති කරගන්න දෙයක් නෙවෙයි මූලාශ්‍රය කියන විදිහට අපි මල් පුප්පන්නේ නැහැ මල ඉබේ පිපෙනවා ඒක ලස්සන කතාවක් ඒ වගේ අවශ්‍ය හේතු ටික සම්පූර්ණ වුණාම පීතිය ඉබේම ඇති වෙනවා මේ පීතියේ විවිධ මට්ටම් තියෙනවා කියලත් සඳහන් වෙනව නේද? ඔව් යෝගාවචරයේට අත්දකින්න පුළුවන් පීති වර්ග පහක් ගැන විස්තර වෙනවා. අපි ඒ ගැන ටිකක් කතා කරමු. පළවෙනි එක තමයි කුද්ධිකා පීතිය. ඒ කියන්නේ හරිම සියුම් සතුටක්. ඒක දැනෙන්නේ කොහොමද? හරියට ලස්සන සින්දුවක් අහනකොට ඇඟේ හිරිගඩු පිපෙනවා වගේ දෙයක්ද? ඔව් ඒ වගේ. ඇඟේ හිරිගඩු පිපෙනවා, කූඹි දුවනවා වගේ දැනෙන සුළු සතුටක්. හරි. ඊළඟ මට්ටම තමයි කනිකා පීතිය. ඒක අකුණු විදුලියක් වගේ ක්ෂණිකව ඇතිවෙලා නැති වෙන සතුට. අකුණු විදුලියක් වගේ. ඒ කියන්නේ හරිම තීව්‍රයි. ඒත් ඒක පවතින්නේ නැහැ. ඒක ටිකක් කලකිරීමක් ඇති කරන දෙයක් නෙවෙයිද? මුලදී හැම හිතෙන්න පුළුවන්. ඒත් ඒකත් ගමනේ කොටසක්. ඒකෙන් පස්සේ එන්නේ ඔක්කාන්තික පීතිය. මේක හරියට වෙරළට ගහන මුහුදු රලකකට වදිනවා වගේ. ආ නැවත නැවතත් එනවා. ඔව් නැවත නැවතත් ඇවිත් යන සතුටක්. හතරවෙනි එක. හතරවෙනියට එනවා උබ්බේගා පීතිය. මේක හරිම බලවත් අත්දැකීමක් ශරීරය සැහැල්ලු වෙලා පොළවෙන් උඩ කැස වෙනවා වගේ. පා වෙනවා වගේ හැඟීමක් ඇති වෙනවා. ඒකනම් පුදුමයි. අවසාන එක මොකද්ද? අවසාන සහ බලවත් මේක තමයි පරණා පීතිය. පරණා පීතිය ඒ කියන්නේ හුලං පිර වූ කොට්ටයක් වගේ මුළු ශරීරයම ඇතුළතින් සහ පිටතින් මේ සතුටින් පිරි ඉතිරි යනවා. කිසිම හිස්තැනක් නැහැ. මේක තමයි සමාධියට ආසන්නම හේතුව වෙන්නේ. මේක අහනකොටත් පුදුම හිතනවා. මොකද අපි සාමාන්‍යයෙන් හොයන සතුටට වඩා මේක සම්පූර්ණයෙන්ම වෙනස්. අපි සතුට හොයන්නේ ඇස කන නාසය වඩේ ඉන්ද්‍රියන් පිනවීමෙන්. හරියටම. නමුත් මේක ඒ හැම දෙයකින්ම ඈත් වෙනකොට ලැබෙන දෙයක්. හරියටම හරි. පාලියෙන් කියන්නේ විවේකජං පීති සුඛං කියලා. ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන්වීම තුනින්මයි මේ සතුට ඇති වෙන්නේ. අර අන්තිමට කිපු උබ්බේගා පීතිය වගේ දේවල් ඇඟ පාවෙන වගේ දැනෙනකොට ඒක හරිම උද්වේග කර අත්දැකීමක් වෙන්න ඇති. ඔව්. හිත කලබල වෙන්නත් පුළුවන්. ඒ උද්වේග කර ස්වභාවයෙන් පස්සේ හිත සංසුන් වෙන්නේ කොහොමද? ඔන්න ඔතනට තමයි පස්වෙනි බෝධ්ජංගය, පස්සද්දි සම්බෝධ්ජංගය එන්නේ. සංසිඳීම. ඔව්, කායික හා මානසික සංසිඳීම. පීතියේ උච්චතම අවස්ථාවෙන් පස්සේ හිතත් කයත් ගැඹුරු සංසිඳීමකට නිවීමකට පත්වෙනවා. මෙතනදී වැදගත් දෙයක් තියෙනවා. බුදුදහමේ දුක ගැන ගැඹුරින් කතා කළත් බුද්ධ ප්‍රතිමාවල තියෙන හැම විටම සංසුන් ප්‍රසන්න මන්දස්මිතයක් නේද? ඒක ඇත්ත. ඒ වගේ දුක අවබෝධ කරගන්න යන ගමන දුෂ්කර එකක්ම නෙවෙයි ඒ ගමන අතරතුර මේ පීතිය, ප්‍රමෝදය, පස්සද්ධිය කියන සංසින්දීම් අත්දකින්න ලැබෙනවා. එදිනෙදා ජීවිතයේදී මේ වගේ සංසින්දීමක් ඇති කරගන්න ගිහි කෙනෙක්ට මොනවද කරන්න පුළුවන්? මූලාශ්‍රයේ ඒකටත් ප්‍රායෝගික උපදෙසක් දීලා තියෙනවා සප්පාය හොයාගන්න කියලා. සප්පාය. ඒ කියන්නේ Tamanට ගැළපෙන දේවල්. Tamanට ගැළපෙන ආහාර, ගැළපෙන ඉරියව්, ගැළපෙන දේශගුණය වගේ දේවල් හොයාගන්න එක මේ කායික හා මානසික සංසිඳීමට ලොකු උදව්වක්. හැබැයි අභියෝගයකුත් තියෙනවා කිව්වා නේද? ඔව්. හිත සංසිඳෙනකොට අපි දවස් ගාණක් තිස්සේ වැඩ කරලා දුවලා පැනලා ඉන්නකොට යටපත් වෙලා තිබුණු ශාරීරික වේදනා, රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ආ ඒ වෙලාවට ගොඩක් අය කලබල වෙනවා ඇති භාවනා කරන්න ගිහින් මට ලෙඩ හැදුනා කියලා. හරියටම. ඒත් ඇත්තටම වෙන්නේ යටපත් වෙලා තිබුණු දේ මතු පිටට එන එක. ඒ වෙලාවට කලබල නොවි ඒකත් නොවනින් නිමසන්න ඕන. හරි. එතකොට හිතත් කයත් සංසිඳුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? හිතේ ඊළඟ මට්ටම මොකක්ද? අර ඉලක්කයකට හරියටම අවධානය යොමු කරන්න පුළුවන් වෙන්නේ මේ සංසිඳීමෙන් පස්සේද? ඔව්. ඒ සංසිඳීමෙන් සහ සතුටින් පස්සේ තමයි හයවෙනි බුද්ධංගය සමාධි සම්බොජ්ජංගය ඇති වෙන්නේ. සමාධිය. ඔව්. සිතේ ඒකාග්‍රතාවය. මූලාශ්‍රය පැහැදිලිව කියනවා සමාධියට ආසන්නම හේතුව සුඛය. එහෙම නැත්නම් සතුට කියලා. ඒ කියන්නේ දුක්ඛිත හිතකට සමාධියක් ඇති කරගන්න බෑ. බෑ. පසුතැවෙන හිතකට සමාධියක් ඇති කරගන්න බෑ. ඒ නිසායි කලින් පියවරවල ඔක්කොම වැදගත් වෙන්නේ. සමාධිය කිව්වම විවිධ වර්ග තියෙනවද? නැත්නම් අපි වැඩකදී යොදවන අවධානයත් මේ කියන සමාධියමද? ඒක හොඳ ප්‍රශ්නයක්. මූලාශ්‍රයේ සමාධි වර්ග දෙකක් ගැන පැහැදිලි කරන්න හරි අපූර්ව නූතන උපමාවක් යොදා ගන්නවා. කැමරාවක් ගැන. හා කැමරාවකින් එක දෙයක් නාභිකගත කරලා පින්තූරයක් ගන්නවා වගේ. හරි. ස්ටිල් ෆොටෝ එකක් වගේ. ඔව්. අනික තමයි විපස්සනා සමාධිය. ඒ කියන්නේ වෙනස් වෙන චලනීය වෙන අරමුණක හිත පවත්වාගෙන යන එක. ඒක වීඩියෝ කැමරාවකින් චලනය වෙන කෙනෙක්ව අල්ලගෙන යනවා වගේ. හරියටම ඒ චලනියත් එක්කම හරියටම අල්ලගෙන යනවා වගේ. මේ උපමාව හරිම පැහැදිලි. එතකොට එදිනදා ජීවිතේදී මේක කොහොමද තියෙන්නේ? සමාධිය කියන්නේ පෑ ගණන් එක තැන ඉඳගෙන ඉන්නකොට විතරක් ඇතිවෙන දෙයක්ද නෑ සමාධිය කියන්නේ හැම හිතකම තියෙන ගුණයක් ඒකට කියන්නේ චිත්ත ඒකාග්‍රතාව කියලා චිත්ත ඒකාග්‍රතාව ඔව් ඕනෑම හිතක් එක මොහොතකදී එක අරමුණක විතරයි තියෙන්නේ ප්‍රශ්නේ තියෙන එක එක දිගට පවත්වා ගන්න බැරි එක හිත පනිනවා ඔව් භාවනාව කියන්නේ අන්නේ මොහොතක ගුණය එක දිගට පවත්වා ගන්න කරන පුහුණුවක් මේක අහගෙන යනකොට මේක හරිම ක්‍රියාශීලී ගමනක් සිහිය, විමසීම, වීරිය, සතුට, සංසිඳීම එකඟ බව. මේ හැමදේම එක අවසාන සාධකයන්නේ ඒ තමයි උපේක්ඛා සම්බොජ්ජංගය. මේක තමයි සමහර වෙලාවට තේරුම් ගන්න අමාරුම එක. ඔව් උපේක්ඛාව කියන්නේ මේ ගමනේ කූට ප්‍රාප්තිය වගේ. ඒක විස්තර කරන්නට දේශනාවලියේ තියරව හරිම ලස්සන උපමාවක්. ඒ මොකද්ද? ඒ තමයි මේ ගමන හරියට වෙරළ ළඟ ඉඳලා ගැඹුරු මුහුදට යනවා වගේලු. වෙරළ ළඟ රළ ගහනවා කැළබිලි සහිතයි. අන්න ඒ වගේ තමයි සතිය, ධම්මවිචය, වීරිය වගේ ක්‍රියාකාරී බොජ්ජංග. නමුත් ඈත ක්ෂිතිජයේ පේන නිසල ගැඹුරු මුහුද වගේ තමයි උපේක්ෂාව. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. උපේක්ෂාව කියුවම ගොඩක් අය හිතන්නේ හැඟීම් දැනීම් නැති ගල් හිතක් තියෙන කිසි දෙයක් ගණන් ගන්නේ නැති කෙනෙක් වෙන එක කියලා. ඒක වෙමේකී තීරුම. කොහෙත්ම නැහැ. ඒක තමයි ලොකුම වැරදි වැටහිම. උපේක්ෂාව කියන්නේ උදාසීනකම නෙවෙයි. එහෙනම් ඒක ඥානයෙන් උපන් ගැඹුරු සමබරතාවයක්. මෙතන තියෙන සියුම්ම තැන තමයි අදුක්ඛම සුඛ වේදනාව. දුකත් නැති සැපත් නැති මදහත් වේදනාව. ඔව් ගොඩක් වෙලාවට අපි ඉන්නේ මේ වේදනාවේ. හැබැයි ඒකේ තියෙන නීරසකම නිසා අපි එක්ක සැපක් හොයාගෙන ඒක දිහා කෙලින් බලන්න පුළුවන් වෙන්නේ උපේක්ඛාව දියුණු වුණාම. එතකොට ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්ට මේක ප්‍රායෝගිකව වඩන්නේ කොහොමද? gedara ප්‍රශ්න එනකොට රැකියාවේදී අසාධාරණයක් වෙනකොට මේ සමබරතාවය පවත්වා ගන්නේ කොහොමද? මූලාශ්‍රයේ ඒකටත් ප්‍රතිපැති කිහිපයක් ගැන කතා කරනවා. උදාහරණයක් විදිහට සත්තුපේක්ඛාව. සත්වන් කෙරෙහි මැදහත් වීම. ඔව්. ඒ කියන්නේ අනිත් අයව පාලනය කරන්න තමන්ට ඕන විදිහට හදන්න යන්නේ නැතුව කර්මය අනුව යලා ජීවත් වෙනවා කියලා තේරුම් ගැනීම. ඊළඟට සංකාරුපේක්ඛාව. හැම දෙයක්ම වෙනස් වෙන සුළුයි කියලා දැකීම. ඔව්. මේවා එදිනදා ජීවිතේදී මතක් කරගන්න පුළුවන් නම් අනවශ්‍ය ගැටුම් මානසික පීඩනය ගොඩක් අඩු කරගන්න පුළුවන්. අවසානයේදී උපේක්ෂාවේ වැදගත්ම කාර්යභාරය මොකද්ද? අවසානයේදී උපේක්ෂාවේ වැදගත්ම කාර්යභාරය තමයි පියෝග පටිපස්සම්බන. ඒ කියන්නේ උත්සාහය සම්පූර්ණයෙන්ම අතහැරීම හිත සම්පූර්ණයෙන්ම මැදහත්ුනාම මොන හරි දෙයක් ලබා ගන්න කොහේ හරි යන්න තියෙන සියුම් උත්සාහය නතර වෙනවා. අඬේ නිසල බව තුල විතරයි අවසාන ඉලක්කය සාක්ෂාත් වෙන්නේ. එහෙනම් අපි අද කතා කළේ හිත දියුණු කරන පියවර හදක් ගැන. ක්‍රියාකාරී තීනු සිහියකින් පටන් අරගෙන ගැඹුරු ශාන්ත උපේක්ෂාවෙන් අවසන් වන ක්‍රමානුකූල ගමනක්. ඔව්. මේක එකින් එක කඩයින් පහු කරනවා වගේ නෙවෙයි එකක් අනිකට ශක්තියක් වෙමින් එකිනෙක මත ගොඩනැගෙන ක්‍රියාවලියක්. හරියටම. මේ ඉගැන්වීම් වල තියෙන මූලධර්ම නුවණින් විමසීම, නිවැරදි වෑයම, සරල දේ ගැන සතුටු වීම, සමබරතාවය මේ සියල්ල අද දවසේ ජීවිතයේ තියෙන සංකීර්ණතා මැද පාර හොයාගන්න අපිට පාවිච්චි කරන්න පුරවන් මානසික මෙවලම්. ඒක ඇත්ත. මේවා භවණ කාමරයකට විතරක් සීමා වෙච්ච දේවල් නෙමෙයි. කොහෙත්ම නෑ. අවසාන වශයෙන් කල්පනා කරන්නට දෙයක් ඉතුරු කරමු. මේ මුලශ්‍රෙන් කියවන විදිහක අපි හොයන්නේ සත්‍ය දෙන්නේ හිතට වඩා බොඩක් ළඟ අපේම අත්දැකීම තුල. හ්ම්. මේ මුළු ක්‍රමෙනම නිර්මාණය වෙලා තියෙන අලුතින් දෙයක් නිර්මාණය කරන්න නෙවෙයි දැනටම තියෙන ඒ සත්‍ය වහගේ තියෙන තිර රෙදි ඉවත් කරන්නයි. එසේනම් කෙනෙකුගේ ජීවිතයේ ඒ සත්‍ය වහගෙන තියෙන ප්‍රධානම තිර රෙද්ද කුමක් විය හැකිද? අද අපි කතා කරන්න යන්නේ බුදුදහමේ හරිම වැදගත් සංකල්පයක් ගැන. අපේ අතේ තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍ර දේශනා ඇසුරෙන් ලියවුණු පොතක්. මේකෙන් අපි කතා කරන්නේ සත්ත බොජ්ජංග ගැන. හ්ම් හ්ම්. සරලව කිව්වොත් නිර්වාණය කරා යන ගමනේදී අපි තුල වර්ධනය කරගන්න ඕන මානසික ගුණාංග හතක් ගැන. ඔව් මේකේ විශේෂත්වය තමයි මේක නිකම් න්‍යායක් විතරක් නෙමෙයි. ඉදිනදා ජීවිතයේ කාර්යබහුලව ගත කරන කෙනෙක්ට උනත් මේ ගුණාංග හත කොහොමද පියවරෙන් පියවර ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට එකතු කරගන්නේ කියන එක තමයි අපි මේ මූලාශ්‍රය සුරෙන් කොහෙලා බලන්නේ. ඒ කියන්නේ මේක හරියට මානසික දියුණුවට පායේ කියන සිතියමක් වගේ දෙයක්. හරියටම. මේ කතාව පටන් ගන්නම මූලාශ්‍රයේ තිනවා මගේ හිතේ නැවතුණු උපමාවක්. මේ බොජ්ජංග හතෙන් පළවෙනි එක. ඒ කියන්නේ සති, හැවත් සිහිය අනිත් හැම ගුණාංගයකටම පදනමලු. හරියට අපි උයන හැම හොද්දකටම ලුණු ටිකක් දානවා වගේ මේ සිහිය කියන එක හැම තැනකම හැම වෙලාවෙම තියෙන්න ඕන දෙයක්ලු. ඉතින් මට හිතෙනවා අපි එතනින්ම පටන් ගන්න ඕනේ කියලා. මොකද්ද මේ කියන සති සම්බොජ්ජංගය? ඒක තමයි හොනම ආරම්භය. සතිය කියන්නේ සිහිය. හැබැයි භාවනාව පටන් ගන්න කෙනෙක්ට මේ සිහිය පවත්වන එක ලේසි නෑ. හිත දහාතේ දුවනෝ. ඔව්. මූලාශ්‍රය මේක හරි අපූර්වවට පැහැදිලි කරනවා. කාරක අපමාදය සහ කාරාපක අපමාදය කියලා දෙකට ගැන කතා කරලා. හරි. මුලදී යෝගාවචරයට දැනෙන්නේ වර්තමාන මොහොතේ අරමුණක සිහිය පිහිටුවන එක විතරයි. ඒකට කියනවා කාරක අපමාදය කියලා. ආ, ඒ කියන්නේ හිත විසිරලා තිබුණා දැන් මං ආයිත් හුස්ම ගැන සිහිය පිහිටුවා කියන එක විතරයි දැනෙන්නේ. ඔව්. ඒතර සිහිය නැති තැන ඉඳලා සිහිය ඇති තැනට ආපු ගමන, ඒ කියන්නේ කාරාපක අපමාදය, ඒක මුලදී අහුවෙන්නේ නැහැ. ඒක දකින්න තරම් හිත තවම සූක්ෂම නෑ කියන එකද? <laughs> හරියටම හරි. ඒ සංවේදීකම එන්නේ පස්සේ. ඒවටෙම සතියේ ස්වභාවයත් හරිම පුදුමයි. සතිය කියන්නේ ආක්‍රමණශීලීම ඉස්සරහට පණින ගුණයක් නෙමෙයි. ඒත් අපි එකට ඉඩ දුන්නොත් ඒක හිතේ ස්ථිරවම කලපදියම් වෙනවා. ආයෙ ගලවන්න බැරි තරමට. හැබැයි ඒකට යා කවදාවත් අයිතිවාසිකම ඉල්ලන්නේ නැහැ. පැත්තකට වෙලා නිහඬව තමන්ලි කාර්ය කරනවා. මූලාශ්‍රයේ මේක තේරුම් කරන්න උපමා දෙකක් තියෙනවා නේද? ඔව්. එකක් තමයි වේලිච්ච ලබු කබලක් වතුරට දැම්මම ඒක ගිලෙන්නේ නැතුව වතුර මතු පිට පාවෙනෝ වගේ කියන එක. ඒකෙන් කියවෙන්නේ මතු පිටින් පවතින ගැඹුරට නොයන ස්වභාවයක්. ඔව් ඒ තමයි මතු පිට සිහිය. ඒත් වැඩුණු සිහියේ ස්වභාවය පැහැදිලි කරන්නේ අනෙක් උපමාවෙන්. ඒ තමයි ගලක් වතුරට දැම්මම ඒක කෙලින්ම අඩියටම கிඳා බහින එක. සතිය අරමුණක යදවුවම වෙන්නේත් ඒකයි. ඒක අරමුණ ඇතුළටම கிඳා බහිනවා, ඒකේ নিমগ্ন වෙනවා. මේ ගුණය නිසා තමයි යම් විශයක් ගැන ස්ථිර සංඥාවක්, ස්ථාවර මතකයක් ඇති කරන සතියට පුළුවන් වෙන්නේ. කලුලෑල්ලේ අකුරකට දණ්ඩ තියලා පෙන්නුවම ඒ අකුර හිතේ පදිනෙනවා වගේ. හරියටම ඒ වගේ. හරි. ඒ විදිහට සිහියේ ස්ථාවර වුණාම හිතට ලැබෙන පැහැදිලි බව, ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ කොහොමද? නිකම්ම බලාගෙන ඉන්නවද? නැත්නම් එතනින් එහාට මොකක් හරි විමසීමක් සිද්ධ වෙනවද? අන්න ඒක තමයි ඊළඟ පියවර. ඒකට තමයි ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ. ධර්මයේ විමසීම. ඔව්. සතියෙන් අරමුණ ස්ථාවර වුණාට පස්සේ නිකම් බලන් ඉන්නේ නැහැ. නුවණින් යුතුව ඒක විමසා බලනවා. මූලාශ්‍රයේ අවධාරණය කරනවා. මේක ආගමික භූමිකාවකින් තොරව තමන්ගේ අත්දැකීම විද්‍යාත්මකව විමසනව වගේ ක්‍රියාවලියක් කියලා. තමන්ගේ හිතේ ඇතිවෙන දේ දිහා තුන්වෙනි පාර්ශවයකින් වගේ බලන එක. ඔව් හරියටම. ඒ කියන්නේ තමන්ට එන සිතිවිල්ල හොඳයි හෝ නරකයි කියලා ලේබල් ගහන්නේ නැතුව ඒක ඇති උනේ කොහොමද? පැවතුනේ කොහොමද? නැති වෙලා ගියේ කොහොමද කියලා බලන එකද? ඔව් මූලාශ්‍රය කියනවා පුණ්‍ය සහ පාප කියන දෙකම දිහා එකම විදිහක බලන්න ඕනේ කියලා. ඒක ටිකක් අභියෝගාත්මකයි නේද? අනිවාර්යෙන්ම. මොකද අපි පුරුදු වෙලා ඉන්නේ නරක දේවල් ප්‍රතික්ෂේප කරන්නයි, හොඳ දේවල් අල්ලගන්නයි. ඒ ධම්මවිචය කියන්නේ ඒ දෙකම දිහා එකම කුතුහලයකින් බලන එක. හ්ම්. ලෝකයේ 100% හොඳ ක්‍රියාවක්වත් 100%ක් නරක ක්‍රියාවක්වත් නැහැ කියන යථාර්ථය තේරුම් ගන්න එක. සාවද්‍ය සහ අනවද්‍ය කියන ස්වභාවය. වරද සහිත සහ වරද රහිත බව. ඕ ඒක අපි ඉන්න තැන අනුව වෙනස් වෙනවා කියන එක තේරුම් ගන්න එක. ඕ ඒ උපමාව හරිම පැහැදිලි. ඒත් ප්‍රායෝගිකව කෙනෙක් තමන්ගේ භාවනාව මූලාශ්‍රය කියන විදිහට අභ්‍යන්තර තත්ත්ව පාලනයක් ඒ කියන්නේ ඉන්ටර්නල් ක්වොලිටි කන්ට්‍රෝල් එකක් කරගන්නකොට Tamanටම බොරු කරගන්නේ නැතුව අවංකවම ඒක කරන්නේ කොහොමද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. ඒකට තමයි සතියේ පදනම අවශ්‍ය වෙන්නේ. සතිය ශක්තිමත් වෙනකොට හිතේ තියෙන සියුම් නැඹුරුතා තමමම රවට්ට ගන්න හදන තැම්පවා පේන්න පටන් ගන්නවා. දමවිචය කියන්නේ විනිශ්චය කිරීමක් නෙමේ නිරීක්ෂණයක්. ඇයි මට මෙහෙම හිතුනේ කියලා තමන්ගෙන්ම අහනවා. මිසක් මම මෙහෙම හිතපු එක වැරදි කියලා Tamanටම දොස් පවරා ගන්න එක නෙමෙයි. හරි. මේ ධම්මවිෂය නැතුව නිකම් උත්සාහ කරන්න ගියොත් ඒක තකතිරුකමකට පෙරලෙනවා කියලත් මූලාශ්‍රය සඳහන්. හරි. එතකොට නුවණින් විමසලා හරි පාර මේකයි කියලා තීරුම් ගත්තට පස්සේ නිකන් ඉඳලා බෑනේ. ඒකට අවශ්‍ය කරන ශක්තිය, ඒ drive එක ගොඩනගා ගන්නේ කොහොමද? එතනට වෙන්නේ නැති තුන්වෙනි බොජ්ජංගය විරිය සම්බොජ්ජංගය එන්නේ. හරියටම ධම්මවිචයෙන් හරිපාර හඳුනාගත්තට පස්සේ ඒ සඳහා ගන්නා උත්සාහය තමයි වීරිය. වීරියෙත් අධියර දෙකක් ගැන මූලාශ්‍රය කියනවා. ආරද්ධ විරිය, ඒ කියන්නේ ආරම්භක උත්සාහය සහ පග්ගහිත විරිය. ඔව්, ඒ කියන්නේ අතනහැර පවත්වාගෙන යන උත්සාහය. භාවනාවකදී නිදිමත, කම්මැලිකම වගේ නීවරණ එක්ක සටන් කරන්න පටන් ගන්නකොට දැඩි ආරම්භක උත්සාහයක් අවශ්‍යයි. ඒත් සමහර වෙලාවට අපි අහලා දිනෝ භාවනාවේදී try කරන එක, උත්සාහ කරන එක හොඳ නෑ. let go කරන්න ඕනේ කියලා. එතකොට මේ වීරිය කියන එක එකට පටහැනි නැද්ද? ඒක ගොඩක් දිනෙකට තියෙන ප්‍රශ්නයක්. මෙතන වීරිය කියන්නේ තදබල ලෙස බලහත්කාරයෙන් යමක් කරන එක නෙමෙයි. ඒක නූනින් යුක්ත උත්සාහයක්. ධම්ම විශ්යෙන් තේරුම් ගත්තනි මොකක්ද අතහරින්න ඕන මොකක්ද වඩන්න ඕන කියලා. අන්නේ නිවැරදි දෙයට යොමු කරන ශක්තිය තමයි වීරිය. මූලාශ්‍රයේ තියෙනව හරිම ලස්සන උපමාවක්. කෙසෙල් කන බර වෙනකොට ගහ නොවැටෙන්න කරුවක් දෙනවා වගේ. ඕ අධ්‍යාත්මික ජීවිතය බර වෙලා කඩා වැටෙන්න යනකොට ඒක නොවැටි පවත්වා ගන්න වීරිය උදව් වෙනවලු. ආ ඒ කියන්නේ ඔරුව වතුරට දානකල් හැමෝම උදව් කරාට මහමුහුදේදී තනියම හබල් ගන්න වෙනවා වගේ කියන එකද? මූලාශ්‍රයේ තියෙන අනිත් උපමාවත් ඒ වගේ නේද? ඔව් ඒක ඊටත් අගා ගැඹුරුයි. ගොඩක් දෙනෙක් එකතු වෙලා ඔරුව කරල කපාගෙන මූදට දියත් කරනවා. ඒත් මුහුද මැදට ගියාම එන එන රැල්ලට තනියව හබල් ගාලා මුණ දෙන්න වෙන ඔය වගේ. ඒ වගේ. භාවනාවේ ආරම්භය පසු කළාම එන අභියෝග වලට තනිවම මුහුණ දෙන්න වගේ වීරයක් අවශ්‍යයි. මේ වගේ තීරණාත්මක අවස්ථාවලදී අවශ්‍ය කායික වීරිය ගොඩනගා ගන්න සක්මන් භාවනාව කොච්චර වටිනවද කියලාත් මූලාශ්‍රය සඳහන් වෙලා. හ්ම්. ඒ වගේම අපේ වීරිය අඩු කරන කතාබහ. ඒ කියන්නේ කුසීත වස්තු වලින් මිදිලා වීරිය වඩවන විරියාරම්භ වස්තු වලට. ඒ කියන්නේ ධර්ම සාකච්ඡා, උත්සාහවන්තයගේ ආශ්‍රය වගේ දේවල්. ඔව්, ඒවට යොමු වෙන්න ඕන කියන එකත් අවධානය කරනවා. එතකොට මේ විදිහට නුවණින් යුතුව නිවැරදිව වඩපු වීරියේ ප්‍රතිඵලය මොකද්ද? එතනදි දැනෙන හැඟීම මොන වගේද? අපි එනවා හතරවෙනි බොජ්ජංගයට පීති සම්බොජ්ජංගය. පීතිය ඒ කියන්නේ निराமிස සතුට. මෙතනදී මූලාශ්‍රය පැහැදිලිවම කියන දෙයක් තමයි පීතිය කියන්නේ අපි උපද්වවන දෙයක් නෙමෙයි ඉපදෙන ධර්මතාවයක්. ඔව්. සීලය, වීරිය වගේ හේතු නිසා ඉපදෙන දෙයක්. හරිම ලස්සන උපමාවක් තියෙනවා. මල් පුප්පන්නේ නෑ, මල් පිපෙනවා. ආ, ඒ වගේ පීතිය ඇති වෙන්නේ හේතු සම්පූර්ණ වුණාම. ගොඩක් අය මේ පීතිය හොයාගෙන දුවනවා. ඒත් මූලාශ්‍රය කියන්නේ ඒක හොයන්න ගියොත් හම්බ වෙන්නේ නැහැ. හරියට තමන්ගේ හෙවණෙල්ල අල්ලන්න දුවනවා වගේ කියලා. මූලාශ්‍රයේ පීති වර්ග පහක් ගැනත් විස්තර කරනවා නේද? ඕ පහක් ගැන. කුද්ධික පීතිය, ඒ කියන්නේ හිරිගඩු පිපීම වගේ. කණික පීතිය විදුලියක් කොටනවා වගේ ෂණිකව ඇතිවෙන එක. ඔක්කාන්තික පීතිය රළ පහරක් වගේ ඇඟට දැනෙන එක. උබ්බේගා පීතිය ශරීරය උඩට ඔසවනවා වගේ දැනෙන එක. සා පරණා පීතිය මුළු ශරීරයම පිනා යන හුලං පිරුණු කොටයක් වගේ දැනෙන එක. මේවා අත්තගම අත්දැකීම්ද? ඔව්. මේවා භාවනාවේදී අත්විඳින්න පුළුවන් සැබෑ තත්වයන්. මේ සියලුම විවේකජං පීතිසුඛං කියන ගණයටයි වටෙන්නේ. ඒ කියන්නේ ඇස කන නාසය වගේ ඉන්ද්‍රිය පිනවීමෙන් ලබන ලෞකික සතුටට වඩා හාට්පසින්ම වෙනස්. කාමයන්ගෙන් වෙන්වීමෙන් ලබන निराமிස ප්‍රීතියක් හරියටම අරියවෞස සූත්‍රය ඇසුරෙනුත් මේක පැහැදිලි කරනවා. තමන්ට ලැබුණු දෙයින් සතුටු වීම, ඒ කියන්නේ ලද දෙයින් සන්තුෂ්ටිය මේ निराமிස ප්‍රීතියට ලොකු හේතුවක් වෙනවා. හරි ඒ ප්‍රීතිය කියන උද්වේගකර తত্ত্বය මුහුකුරා ගියාම ඊළඟට මොකද වෙන්නේ? හිත තවත් කලබල වෙනවද නැත්නම් සංසුන් වෙනවද? අන්න එතන තමයි පස්වෙනි බොජ්ජංගය පස්සද්දි සම්බොජ්ජංගේ එන්නේ. ඒ කියන්නේ කායික හා මානසික සංසිඳීම සැහැල්ලු බව. අර ප්‍රීතියේ තිබුණු උද්වේගකර ස්වභාවය බැහැලා ගිහින් හිතයි කයයි දෙකම හරිම සුවපත් සැහැල්ලු තත්වයකටපත් වෙනවා. මේ සංසිඳීම කියන එක නිකන්ම නිින්ද යනවා වගේ තත්වයක් නෙමෙයි නේද? නෑ කිසිසේත්ම නෑ. ඒකේ තියෙන සජීවී අවදි ස්වභාවය මොන වගේද? කිසිසේත්ම නිින්දක් වගේ නෙමෙයි. ඒක හරිම අවදියෙන් ඉන්න ගමන් ලැබෙන ගැඹුරු විවේකයක්. හිත පැහැදිලි, කය සැහැල්ලුයි. ඉත් මෙතනදී යෝගාවචරයාට වැදගත් වෙන කාරණයක් මූලාශ්‍රයේ තියෙනවා. පස්සද්ධිය ඇතිවෙන්න කලින් කලින් යටපත් වෙලා තිබුණු රෝග ලක්ෂණ සමහර විට පරණ කැක්කුම් වගේ දේවල් මතුවෙන්න පුළුවන්ලු. ඒ වෙලාවට කලබල නොවි ඒකත් භාවනාවේ කොටසක් විදිහට දකින්න ඕනේ. ඒ වගේම මේ සංසිඳීමට උපකාරී වෙන බාහිර සාධක ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. තමන්ට ගැළපෙන ආහාර, ඍතු, ඉරියව් සහ පුද්ගල ඇසුර තෝරා ගැනීමේ වැදගත්කම මිහිදි පෙන්වා දෙනවා. ඒ කියන්නේ දුක්ඛ සත්‍යය අවබෝධ කරන්න යන මේ ගමනේදී පීතිය සහ පස්සද්ධිය වගේ සුවදායි අත්දැකීම් ලැබීම ඒ ගමන වෙහෙසක් නැතුව යන්න උදව් වෙනවා කියන එක වෙන්නේ නැති. හරියටම. ඒක හරියට දිග ගමනක් යනකොට අතරමඟ හම්බ වෙන ලස්සන නවාතැන් පොළොවල් වගේ. ඒකෙන් ගමනට ශක්තියක් ලැබෙනවා. හරි. මේ විදියට කයයි හිතයි දෙකම සංසිඳිලා සැහැල්ලු වුණාට පස්සේ සිතේ ස්වභාවය කොහොමද? එතනින්නම් තමයි හයවෙනි බොජ්ජංගයේ සමාධි සම්බොජ්ජංගය එන්නේ නේද? සිතේ එකඟ බව. ම කාරණය තමයි සුඛය. ඒ කියන්නේ සැපය. දුක කලබලකාරී සිතකින් සමාධිය වඩන්න බෑ. අර පස්සද්ධියෙන් ඇතිවුණු සුවපත් සැහැල්ල ස්වභාවය මත තමයි සමාධිය ගොඩනැගෙන්නේ. සිත එක අරමුණක ස්ථාවර වීම. ඔව් ඒක තමයි සමාධිය. මෙතනදී සමත සමාධිය සහ විපස්සනා සමාධිය අතර වෙනසත් මූලාශ්‍රය පැහැදිලි කරනවා නේද? ඒක ටිකක් සංකීර්ණයි වගේ. සරල උපමාවකින් කිව්වොත් සමත සමාධිය හරියට නිශ්චල ඡායාරූපයක් ගන්නවා වගේ. ආ හරි. ආනාපාන නිමිත්ත වගේ පඤ්ඤත්තියක්. ඒ කියන්නේ වෙනස් නොවන සංකල්පයක් මත සිත බොහෝ වෙලාවක් තියාගන්නවා. ඒක නිශ්චලයි. එතකොට විපස්සනා සමාධිය චලනය වෙන දෙයක් වීඩියෝ කරනවා වගේ කියන එකද? හරියටම වෙනස් වන සංස්කාර ධර්මයක් උදාහරණයක් විදියට බඩේ පිම්බීම, හැකිලිම වගේ දෙයක් පස්සේ සිත පවත්වනවා. එකක් නිශ්චලයි, අනික චලනය වෙනවා. හරි. ඒ නිසා සමථයට පරඤ්ඤප්ති අරමුණකුත් විපස්සනාවට පරමාර්ථ ධර්මයක් එචයන ඇත්තටම සිදුවෙන්න වෙනස් වන දෙයක්ත් අරමුණු වෙනවා. හ්ම්. සමාධියට බාධා වෙන කරුණු කීපයකුත් මුල් ආශයේ තියෙනව නේද? අතීතය ගැන පසුතැවීම, කම්මැලිකම. මේක වගේ දේවල්. ආ ඒක හොඳ නුක්තවක්. ඒ කියන්නේ වීරිය වැඩි උනත් සමාධියට බාධා වෙන්න පුළුවන්. හැමදේම සමබරව තියාගන්න ඕන. අනිවාර්යයෙන්ම මේ සියල්ලම එකතු වෙලා තමයි සිතේ ඒකාග්‍රතාවය ඇති වෙන්නේ. ඒ ඒකාග්‍රතාවයේ සමාධිය තමයි මේ බොජ්ජංගමාලාවේ කූට ප්‍රාප්තියට කියන හත්වෙනි බොජ්ජංගයට අපි වරගෙන යන්නේ. ඒ තමයි උපේක්ෂා සම්භෝජංගය. ඔව් උපේක්ෂාව. උපේක්ෂාව. එහෙමත් නැත්නම් මදහත් බව. සමාධිමත් පැහැදිලි සිතකින් ලෝකයේ දෙස මදහත්ව දැලීම. මූලාශ්‍රයේ තියෙනවා මේක විස්තර කරන්න හරීම කාව්‍යාත්මක උපමාවක්. වෙරළට ගහන විශාල රළ සහ ඈත ක්ෂිතිජයේ පේන නිශ්චල සමුද්‍රය ගැන. ඔව්. සතිය, ධම්මවිචය, විරිය වගේ ආරම්භක බොජ්ජංග අර වෙරළට ගහන රළ මගේ හරිම ක්‍රියාකාරී. උත්සාහයක් යෙදවීමක් අවශ්‍යයි. නමුත් උපේක්ෂාව කියන්නේ අර ඈත ක්ෂිතිජයේ පේන නිශ්චල ශාන්ත සමුද්‍රය වගේ. කිසිම කැළඹීමක් නැහැ. හැමදේම දිහා සමසිතින් බලනවා. ඒකම දහත්ව බලන්න පුරුදු වෙන එක. ඒක නම් ලොකු අභ්‍යාසයක්. ඒක තමයි ඉහළම අභ්‍යාසය. ඒ වගේම සත්වයන් සංස්කාර කියන්නේ අප්‍රාණික දේවල් සහ පුද්ගලයන් පිළිබඳවත් බැදහත් වෙන්න ඕන. හදිසි තීන්දුව ගැනීමෙන් වළකින්න ඕන. හිත හොඳකම අවිස්සුණු වෙලාවක තීරණ ගන්න යන්නේ නේතුව. ඔව් හිත සංසිඳක කල ඉඳලා නුවණින් යුතුව තීරණයක් ගන්න පුරුදු වීමත් උපේක්ෂාවේ කොටසක්. මූලාශ්‍රය අවසානයේටම කතා කරනවා පයෝග පටිප්පස් සම්බන කියන තත්වය ගැන කියන්නේ සියලු උත්සාහයන් අතහැරීම කියලා. ඒක ටිකක් පරස්පරයි වගේ නේද? මෙච්චර වෙලා උත්සාහ කරලා අන්තිමට උත්සාහය අතහැරින්න කියනවා. ඒක තමයි මේ ගමනේ තියෙන ගැඹුරුම දේ. මට ඊළඟ ඥානයට යන්න ඕන මට නිවන් දකින්න ඕන කියන සියුම් ඉල්ලීම ඒ ආශාව තියනකල් ඒකම බාධාවක් වෙනවා. ඒ ඉල්ලීම පවා නතර කළාම උත්සාහය පවා අතහැරියාම විතරයි නිවන කියන යථාර්ථය අරමුණු වෙන්නේ කියලයි එහි කියවෙන්නේ. ඒක තමයි මේ ගමනේ අවසානයේ ඉල්ලීම නතර වෙන තැන. හරියටම. එසේනම් අද අපි සතියෙන් පටන් අරගෙන ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි හැරහා ක්‍රමයෙන් වර්ධනය වෙලා අවසානයේ උපේක්ෂාවෙන් ඒ ගමන සම්පූර්ණ වෙන ආකාරය ගැන ගැඹුරින් කතා කළා. මේක හරියටම පුද්ගලයෙකුගේ අධ්‍යාත්මික ගමන පෙන්눔 කරන සිතියමක් වගේ. ඔව් මේ සාධක 7 එකක් මත එකක් ගොඩ නැගෙන ඒ වගේම එකිනෙකට බැඳි පවතින ගුණාංග සමුදායක්. එකක් නැතුව අනික සම්පූර්ණ වෙන්නේ නැහැ. එසේනම් මේ සාකච්ඡාව අවසානයේ මෙනෙහි කිරීම සඳහා අපි සිතුවිල්ලක් ඉතිරි කරමු. මූලාශ්‍රවලට අනුව මේ බොජ්ජංග ධර්ම හත එකක් මත එකක් ගොඩනගෙන නමුත් එකිනෙකට බැඳි පවතින ගුණාංග සමුදායක් එදිනෙදා ජීවිතයේදී මෙම සාධක හතෙන් වඩාත්ම දැනෙන පහසුවෙන් මතුවන සාධකය කුමක්ද? එසේම වඩාත්ම අඩුවෙන් දැනෙන දුර්වලම සාධකය කුමක්ද? සමහර විට ඒ පිළිතුර තමන්ගේ වර්තමාන අධ්‍යාත්මික මට්ටම ගැන යම් ඉඟියක් ලබා දෙනවා විය හැකියි. අද අපි විමසුමට ලක් කරන්නේ සප්ත බුද්ධංග ධර්මයන් ගැන ගැඹුරු දේශනා මාලාවක්. අපි බලමු මේ ඉගෙන්වීම් නූතන කාර්යබහුල ගිහි ජීවිතයකට ප්‍රායෝගිකව ගලපාගන්නේ කොහොමද කියලා. මේ දේශනා මාලාවේ තියෙන ගැඹුර ඇත්තටම අගය කරන්න ඕනේ. හැබැයි මට එක තැනකදී පොඩි දෙයක් මතු වුණා. මොකද්ද? අර සතිය කිඳා බහින හැටි විස්තර කරන්න යොදාගන්න උපමාව. දියේහි ගිලෙන ගලක්. න්‍යායාත්මකව ඒක හරිම පැහැදිලි. ඔව් ඒක සම්භාව්‍ය උපමාවක්. ඒක තමයි. ඒත් මට හිතුණා අද කාලේ කියමුකෝ සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් එව නැත්තම් දරුවෙක් එක්ක කාර්යබහුල වෙලා ඉන්න අම්ම කෙනෙක් ඒ අයට ඒ උපමාව කොයිතරම් දැනෙනවද? ඒක ටිකක් එයාලගේ ලෝකයෙන් දුරස්ත් වගේ නේද? හරියටම. ඒ කියන්නේ අර ධර්ම කරුණේ බලය, ඒ කියන්නේ ඒකේ ඉම්පැක්ට් එක ටිකක් අඩු වෙනවා වගේ මට හිතුණා. ඒක හරිම වැදගත් නිරීක්ෂණයක්. මටත් ඒක කීවගෙන යද්දි හිතුණා. අපි කවුරුත් ඉතින් එදිනදා ජීවිතේ ගල් වතුරේ දාලා බලන්නේ නැහනේ. ඔව්. හැබැයි අපි හැමෝම වගේ අත්දැකීමක් ලැබලා තියෙනවා. අපි කරන වැනේ කොච්චර ගැඹුරට යනවද කියනවනම් වටේ මොනවද වෙන්නේ වෙලාව යනවද කියලාවත් දගෙන නැති වෙන අවස්ථා ආ අර getting into the zone කියන එක හරියටම හරි අන්න ඒක තමයි නූතන උපමාව ඒක නියමයි හිතන්නකෝ සංකීර්ණ කේතයක් ලියන ප්‍රෝග්‍රෑමර් කෙනෙක් ගැන එයාට කෑම කණ්ඩවත් මතක නැති වෙන්න පුළුවන් එහෙම නැත්නම් පැය ගාණක් ශල්‍ය කර්මයක් කරන වෛද්‍යවරයෙක් එයාගේ මුළු ලෝකයම ඒ මොහොතේ තියෙන්නේ අර කාර්යය ඇතුලේ විතරයි බාහිර ලෝකයේ සම්පූර්ණයම අමතක වෙලා යනවා අන්න ඒක තමයි සතිය කිඳා බැසීම කියන එකට අද කාලේ කෙනෙක්ට ක්ෂණිකව සම්බන්ධ වෙන්න පුළුවන් අත්දැකීමක්. ඒ වගේම තමයි අර විරිය ගැන කියවන තන. කුණාටුවකද නැවක් පදවන කපිතාන්වරයෙක්. ඒක හොඳයි. ඒත් අපි කීයෙන් කී දිනාද නැවපදවන්නේ? ඒ වෙනුවට අපි ගමුකෝ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්වා. ඔව්. ඉහළ වගකීමක් තියෙන ව්‍යාපෘතියක් කළමනාකරන කෙනෙක් එයා උත්සාහය අඩු කරොත්, ඒ කියන්නේ කුසීත වුණොත් ඉවරයි. ඩෙඩ්ලයින්ස් ඔක්කොම මැහැරෙනවා ප්‍රොජෙක්ට් එක අසාර්ථකයි. අනික් පැත්තට එයා ඕනට වඩා කලබල වුණොත් උද්දච්ච බවක් පෙන්වුවොත් එතකොටත් ප්‍රශ්නයක්. Tamanගේ කණ්ඩායම පීඩනයට ලක් කරනවා, Taman බර්න් වෙනවා, වැරදි තීරණ ගන්නවා. එතනදී අවශ්‍ය වෙන්නේ අර කපිතාන්වරයා වගේම සමබර නොනවතුණු සංසුන් අවධානයක්. ඕ කොයි වෙලාවේද වේගය වැඩි කරන්න ඕන කොයි වෙලාවේද ටිකක් පස්සට ගන්න ඕන කියලා දැනගෙන වැඩ කරන එක. ඒක නූතන වෘත්තියකට හොඳට දෙනෙන දෙයක්. හැබැයි පංචප්‍රීතිය ගැන විග්‍රහය නම් නියමයි. ඒත් ඒක කියවද්දි මට හිතුණා අපෝ මේවා ඉතින් ධාන වඩන අයටනේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔව් ඒක පොදු දෙයක්. අපි ඒකත් අපේ එදිනදා ජීවිතේට බස්ස ගමුද. කුද්ධිකා පීතිය ඒ කියන්නේ ලොමු දැහැගන් වෙන ප්‍රීතිය. මට එකපාරටම මතක් වුණේ මම ආසම සින්දුවක් අහගෙන ඉද්දි එකපාරටම ඇඟේ හිරිගඩු පිපෙන වෙලාවල්. ඒකත් ඒ ප්‍රීතියම කොටසක් නේද? අනිවාර්යයෙන්ම ඒක තමයි ඒකේ ප්‍රායෝගික පැත්ත. එතකොට කණිකා පීති. ඒ කියන්නේ විදුලියක් වගේ ඇතිවෙන ප්‍රීතිය. ඒකට හොඳම උදාහරණය තමයි අර අහා මොමන්ට් එක. ඕ දවස් ගානක් හිර වෙලා ඉන්න ප්‍රශ්නකට එකපාරටම උත්තරේ ඔළුවට එනවා. ආ මෙහෙමනේ කරන්න ඕන කියලා හිතන මේ මොහොත. අන්න ඒකට ප්‍රීතියක්. ඉතින් ඒ විදිහට මේ ගැඹුරු සංකල්ප අපේ ජීවිතය ඇතුළෙන්ම හොයාගන්න පුළුවන්. ඒක ඇත්ත. අන්නේ එදිනෙදා උදාහරණ පාවිච්චි කරද්දි තමයි මට ඊළඟට ආපු ප්‍රශ්නෙට පාර කැපෙන්නේ. ඒ කියන්නේ මේ දේශනාවේදී බොජ්ජංග ඉදිරිපත් කරන්නේ සතිය, ධම්මවිචය, විරිය කියලා පිළිවෙලකට. 1 2 2 7ට යනකල්. ඔව්. A to Z ගමනක් වගේ. ඒත් ඔය අපි දැන් කතා කරපු ප්‍රොජෙක්ට් මැනේජර්ගේ දවස එහෙම සරල රේඛාවක යනවද? එයාද සමහර විට දවස පටන් ගන්න වෙන්නේ උපේක්ෂාවෙන් වෙන්නත් පුරවන් නේද? ඕ. ගිහි ජීවිතේ කියන්නේ අවුල් ජාලයක්. ආරාමයක වගේ පිළිවෙලකට භවනා කරන්න අපිට වෙලාවක් නැහැ. පරිසරයක්වත් නැහැ. ඒක තමයි. ඒත් ටූල් බොක්ස් එකක් නම් අපිට ඕනෑම වෙලාවක ඕනෑම ප්‍රශ්නයකට ගැළපෙන ආයුධය එලියට ගන්න පුළුවන්. අපි ඒක තවත් ටිකක් පැහැදිලි කරමු. හිතන්න අර වෘත්තිකය හරිම දුෂ්කර රැස්වීමක ඉන්නවා. එයාට එක දිගට චෝදනා එල්ල වෙනවා. එතකොට එයාට මුලින්ම ඕන වෙන්නේ සතිය. හරියටම කේන්ති ගන්නෙවත් කලබල වෙන්නෙවත් නැතුව හරි මෙතන වෙන්නේ මට විවේචනයක් එල්ල වෙන එක කියලා සිහියෙන් ඉන්න එක. ෂණිකව රියැක්ට් කරන්නේ නැතු එක. ඊට පස්සේ එයාට ධම්මවිචය කියන මෙවලම ගන්න පුළුවන්. මේ චෝදනාව ඇත්තක්ද? මේකේ හරය මොකක්ද? මම මේක පුද්ගලිකව ගන්න ඕනද කියලා නුවණින් විමසන එක. ඔව් පුද්ගලයාගෙන් ප්‍රශ්නය වෙන් කරලා දකින්න. හරි. රැස්වීම දිගටම යනවා. හරිම නීරසයි, වෙහෙස කරයි. එතකොට අවධානය ගිලිහිලා යනවා. අන්න ඒ වෙලාවට තමයි විරිය ඕන වෙන්නේ. හිත වෙනතක යන්න නොදී ඒ මොහොතේ රැඳී ඉන්න උත්සාහ කරන එක. ඊට පස්සේ වාද විවාද වලින් පස්සේ යම් එකඟතාවකට එනවා. ප්‍රශ්නය විසඳෙනවා. එතනදී ඇතිවෙනේ පොඩි සතුට, ඒ සහනය, පීතියක් විදිහට හඳුනා ගන්න පුළුවන් නේද? අනිවාර්යෙන්ම. ඒ වගේම ඒ මුළු අභියෝගාත්මක මොහොත පුරාම සංසුන්ව කම්පා නොවී ඉන්න පුළුවන් නම් ඒ පස්සද්ධිය. රැස්වීමේ මූලික අරමුණෙන් පිටපණින්නේ නැතුව ඉලක්කය මතම සිත තියාගන්න පුළුවන් නම් ඒක සමාධිය. අවසානයේදී තමන් බලාපොරොත්තු වුණ දේම නොලැබුණත් හරි මේක තමයි වුනේ කියලා නොසලී ඒක පිළිගන්න පුළුවන් නම් අන්න ඒක තමයි උපේක්ඛාව. බලන්න එතනදී බොජ්ජංග හතම කිසිම පිළිවෙලක් නැතුව ඒ මොහොතට ගැළපෙන විදියට පාවිච්චි වුණා. ඒකෙන් පැහැදිලිවම පේනවා මේක රේඛීය මාර්ගයක් විදියටම බලන්න අවශ්‍ය නැහැ කියන එක. අනිත් වැදගත් දේ තමයි බාධා කළමනාකරණය. දේශනාවේ කියවෙන්නේ භාවනාමේ සිත රැකගන්න ඕනේ කියලා. ඒක හරි. ඒත් ගිහියෙකුට ඊටත් වඩා වැදගත් වෙන්නේ බාධාවකින් පස්සේ එක්මනින් ආයත් යථා තත්වයටපත් වෙන එක. හරියටම. මොකද අපේ ජීවිත බාධා වලින් පිරීලා. ඔව් ඩිස්ට්‍රැක්ෂන් එකක් ආවම අයියෝ මගේ භාවනාව කැඩුනා කියලා වැටෙන්නේ නැතුව ආ මෙන්න බාධාවක් කියලා සතියේන එක හඳුනාගෙන කලබල නොවි ආයෙත් වැඩේට විරියෙන් හිත යොමු කරන එක ඒක අසාර්ථකත්වයක් නෙවෙයි ඒක තමයි ප්‍රගුණ කළ යුතුම කුසලතාවය. ඉතින් ඔය විරියෙන් ආයෙත් නැගිටිනවා කියන කතාවේදී මට තුන්වෙනි සහ වැදගත්ම මුද්දාවට එන්න හිතුණා. විරිය කියන වචනේත් එක්ක මට තවත් ප්‍රශ්නයක් මතුණා. අද සමාජයේ විරිය කියන එක හරි බරානක විදියට නේද අර්ථකථනය වෙන්නේ? ඔව්. ඒ කියන්නේ අර hustle culture එක ගැන නේද? work hard play hard කියන idea එක. ඔව්. නොනවත්වා වැඩ කරන එක කාර්ය බහුලකම වීරත්වයක් විදියට දකින සංස්කෘතිය. දේශනාවේ භාවිතා වෙන ආරද්ධ විරිය සහ දත්මිටිකාගෙන උත්සාහ කිරීම වගේ ප්‍රබල යෙදුම් කෙනෙක්ට හරිම ලේසියෙන් අර බර්න් අවුට් වෙනකල් වැඩ කරන එක සාධාරණීකරණ කරන්න පටලව ගන්න පුළුවන්. ඒක තමයි මට හිතෙන විදිහට මේ දේශනාව වලිය තියෙන භයානකම තැන. මොකද නිවැරදි උත්සාහය, ඒ කියන්නේ සම්මා වායාම සහ අද සමාජයේ අගය කරන පීඩාකාරී වෙහෙසීම අතර වෙනස හරියටම දක්වලා නැහැ. අහන කෙනෙක් හිතන්න පුළුවන් බුදුදහමෙත් කියන්නේ වෙහෙසනකල් වැඩ කරන්න කියලා. ඒකෙන් වෙන්නේ මිනිසුන්ට තවත් මානසික පීඩනයක් එකතු වෙන එක විතරයි. ඒ නිසා අපේ වෙනස පැහැදිලිවම හඳුන්වා දෙන්න ඕන. බුදුදහමේ කියන විරිය කියන්නේ බාහිර ලෞකික ඉලක්ක පස්සේ දුවන එක නෙවෙයි. ඒක අභ්‍යන්තර මනස සංසුන් කරගන්න කුසල් දහම් වඩන්න යොමු වුණු ගුණාත්මක උත්සාහයක්. ඔව්. ඒක ප්‍රමාණය ගැන නෙවෙයි ගුණය ගැන කියන දෙයක්. මට මගේම අත්දැකීමක් මතක් වෙනවා මම ප්‍රොජෙක්ට් එකකේ ඩෙඩ්ලයින් එකකට වැඩ කරද්දී මං හිතුවේ මම විරිය වඩනවා කියලා. දවසට පැය 14ක් පහරවක් වැඩ. නොකානොබී. ඕ. ඒත් ඇත්තටම උනේ බර්න් අවුට් එකක්. මං එතනදී පටලවගෙන තියෙන්නේ උත්සාහයයි පීඩනයයි. අනිවාර්යයෙන්ම. ඒ නිසා අපි ඒක ප්‍රායෝගික උදාහරණ වලින් පැහැදිලි කරමු. මෙතනදී විරිය කියන්නේ දවසට පැය 16ක් වැඩ කරන එක නෙවෙයි. එහෙනම් ඒ කියන්නේ වැඩ කරන අතරතුරේ හැම විනාඩි 5කට සැරයක්ම සෝෂල් මීඩියා බලන්න හිතෙන පෙළඹවීමෙන් සිත වළක්වා ගැනීමේ උත්සාහය. ආ. ඒක වැඩි ප්‍රදේවල් කිරීමක් නෙවෙයි කරන දේ වැඩි සිහියකින්, වැඩි ගුණාත්මක භාවයකින් කිරීමක්. හරියටම. දක්ෂ ක්‍රීඩකයෙකුගේ උපමාවත් මෙතනට හොඳටම ගැලපෙනව නේද? කොහොමද? දක්ෂ ක්‍රීඩකයෙක් දැඩිම පුහුණු විය යුතු කාලය, ඒ කියන්නේ ආරද්ධ විරිය වගේම ශරීරයට සහ මනසට විවේක දිය යුතු කාලයත්, ඒ කියන්නේ පස්සද්ධිය හොඳටම දන්නවා. නොනවත්වා පුහුණු වීමෙන් වෙන්නේ ආබාධවලට ලක්වින එක විතරයි. ඒ වගේම තමයි ගිහි වෘත්තිකයා. එයාටත් දැඩිව වැඩ කළ යුතු කාලය වගේම සිත සංසුන් කරගන්න, විවේක ගන්න කාලයත් අත්‍යවශ්‍යයි. ඒ දෙකේ සමබරතාවය තමයි නියම විරිය. ඒ වගේම අර නීවරණ සමග කරන සටන කියන යෙදුම. ඒක ඇහෙද්දිත් හිතෙන්නේ ප්‍රචණ්ඩකාරී දාග්ගෙන. ඔව්, වෙහෙසකර දෙයක්. අපි ඒක වෙනස් විදිහකට අර්ථ දක්වමුද? ඒක හරියට පොඩි බලු පැටියෙක් පුහුණු කරනවා වගේ වැඩක්. හ්ම්. ඒක රසවත්. බලු පැටියා සාලය මැද වැරදි තැනක මුත්‍රා කරාම අපි යාට ගහන්නේ නෑනේ. නෑ නෑ බනින්නෙත් නෑ. අපි ආදරෙන් කතා කරලා නෑ පුතා මෙතන නෙවෙයි කියලා ආයෙත් එයාව නිවැරදි තැනට පත්තරේ උඩට ගිහින් තියෙනවා. දවසකට 10 පාරක් වැරද්දුවොත් 10 පාරක්ම අපි ආදරෙන් ඒ දේ කරනවා. හරිම ලස්සන උපමාවක්. අපේ සිතත් ඒ වගේ තමයි. ඒක නීවරණ වලට වෙන වෙන දේවල් වලට ඇදිලා යනවා. එතකොට Tamanටම දොස් කියා ගන්නවා වෙනුවට අර බලුපැට වාට වගේ ආදරෙන් කරුණාවෙන් හරි කමක් නැහැ අපි ආයෙත් අරමුණට යමු කියලා සිත නැවත යොමු කරන එක. අන්න ඒ ස්ථිරසාර නමුත් මෘදු කරුණාවන්ත යලි යොමු කිරීම තමයි ගිහි ජීවිතයේ විරිය කියන්නේ. ඒක පීඩනියක් නෙවෙයි ඒක Taman ගැන දක්වන කරුණාවක්. හරියටම. ඩාත් ප්‍රායෝගික කිරීම. දෙවනුව සප්තබොජ්ජංග ධර්ම ආරාමයක අනුගමනය කරන රේඛීය මාර්ගයක් විදිහට පමණක්ම නොබලා ගිහි ජීවිතයේ අවුල් ජාලය තුල ඕනෑම මොහතක ඕනෑම අනුපිළිවෙලකින් ප්‍රයෝජනට ගත හැකි මෙවලම් පෙට්ටියක් ලෙස නැවත හඳුන්වා දීම. තෙවනවා සහ වැදගත්ම දේ විරිය හැවත් උත්සාහය නූතන හසල් කල්චය කියන පීඩාකාරී වෙහෙසීමෙන් පැහැදිලිවම වෙන් කර එය ප්‍රඥාවන්ත සමබර සහ තමන් කෙරෙහි කරුණාවෙන් යුතු කරන ගුණාත්මක ක්‍රියාවක් බව අවධාරණය කිරීම. මෙම යෝජනා ක්‍රියාවට නම්වා නැවතවතාවක් ඔබගේ මෙම වටිනා කාර්ය අපගේ විමසුම සඳහා ඉදිරිපත් කරන මෙන් අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඔව් විශේෂයෙන්ම මේ ගැඹුරු ධර්ම කරුණු අද කාලේ ගොඩක් කාර්යබහුල ගිහි ජීවිතයට ප්‍රායෝගිකව ගලපගන්නේ කොහොමද කියන එක. මේ ධර්ම කරුණු ඉදිරිපත් කරන විදිහ ගැන කතා කළොත් මට මුලින්ම පේනවා මේකේ වටිනාකම තවත් වැඩි කරගන්න පුරුවන් තැනක්. ඒ තමයි මේ නූතන ගිහි ජීවිතයේ තියෙන ඇත්ත తත්වයයි අර උසස් භාවනාමය අත්දැකීමුයි අතර යම් පරතරයක් තියෙනවා වගේ දැනෙන එක. ඒ දෙක සම්බන්ධ කරන පාලමක් හැදුවොත් නේද හොඳ? ඔබ හරියටම හරි. මේ විග්‍රහය ඇත්තටම ඊටාම ගැඹුරුයි. හැබැයි ඒක ටිකක් වැඩිපුර ඉලක්ක කරලා තියෙන්නේ භාවනා මධ්‍යස්ථානයක හරි ආරණ්‍යයක හරි ඉන්න කෙනෙක්ව වගේ. ඔව් ඒක තමයි. උදාහරණයක් ගත්තොත් අර පංචවිධ ප්‍රීතිය ඒ කියන්නේ කුද්ධිකා කනිකා වගේ ශරීරයේම පිනා යන උසස් මානසික අවස්ථා ගැන කතා කරනවා. එහෙම නැත්නම් සමාධිමත් අයවම ආශ්‍රය කරන්න ඕනේ කියනවා. ඒක ඇත්ත. එතකොට රැකියාවේ පීඩනය, පවුලේ වගකීම්, නොකඩවන ෆෝන් නොටිෆිකේෂන්ස් මේ ඔක්කොම මැද්දේ ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවා අනේ මේවා මට කරන්න පුළුවන් දේවල්ද කියලා. හරියටම. මම කොහොමද මේ ඔෆිස් එකේ ඉඳන් ඊමේල් වලට උත්තර දෙන ගමන් ශරීරයේ ඉහළට ඔසවලවා වගේ ප්‍රීතියක් බලාපොරොත්තු වෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ මේ ධර්මය Tamanට ආදාළ නැහැ මේවා මට බෑ කියන හැඟීමක් එන එක. ඉතින් මේ පරතරය අඩු කරන්න මොකද අපිට කරන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේ බෝජංග ධර්ම. ගැඹුරු ධානවලදී විතරක් ලැබෙන මහ ලොකු දේවල් විදිහට බලන්නේ නැතුව එදිනෙදා ජීවිතේදීම අත්විඳින්න පුළුවන් සූක්ෂම අවස්ථා විදිහට ඒ කියන්නේ මයික්‍රෝ මොමන්ට්ස් විදිහට නැවත හඳුන්වා දෙන එක. ආ ඒක හොඳ අදහසක්. සූක්ෂම අවස්ථා ඒ කියන්නේ අපි මේ ගැඹුරු සංකල්පවල පොඩි ප්‍රායෝගික බීජ අපේ දවස ඇතුළෙම හොයාගන්න ඕනේ කියන එක. හරියටම. අපි උදාහරණයක් ගනිමු. විරිය සම්බොජ්ජංගය. ඒ කියන්නේ විරිය. දේශනාවල කතා වෙන්නේ ක්ලේශකාමයන්ගෙන් වෙන්වෙන්න තියෙන අතිමහත් වීරිය ගැනනේ. ඔව්. හැබැයි අද දවසේ ගිහියෙකුට ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙනස් විදියකට. හිතන්න දවසම වැඩ කරලා මහන්සියෙන් ගෙදර ඉන්නවා. සෝෆා එකට වෙලා කිසිම තේරුමක් නැතුව ෆෝන් එකේ ස්ක්‍රෝල් කරන්න තියෙන පෙළඹවීම පාලනය කරගෙන නෑ මං විනාඩි 10ක් භාවනා කරනවා කියලා හිත හදාගන්න එක අන්න ඒක තමයි නූතන වීරිය. මට ඒකෙදිම තව දෙයක් මතක් වෙනවා. ඒ කියන්නේ අපි වීරයත්වය කියන සංකල්පයම වෙනස් කරගන්න ඕනේ. වනාන්තරයක තපස් රකින්නෝ වගේ ලොකු දෙයක් නෙවෙයි. නෙවෙයි නෙවෙයි. Tamange sofa එකේ ඉඳගෙන ෆෝන් එක පැත්තකින් තියලා Taman වෙනුවෙන් දෙන පොඩි සටන. ඒක දවසේ ලොකුම ජයග්‍රහණය වෙන්න පුළුවන්. නියත වශයෙන්ම රැකියාව දින අමාරු ප්‍රොජෙක්ට් එකක් මගරින්නේ නැතුව ඒකට මුහුණ දෙන්න හිත හදාගන්න එකත් මේ නූතන වීරියටම අයිති. මොකද එතනක් තියෙන්නේ පැනලා යෑමේ මානසිකත්ව එක්ක කරන සටනක්. හ්ම් ඒක ඇත්ත. ඒ වගේම තමයි පීති සම්බෝධ්‍යංගයේ කියන්නේ ප්‍රීතිය. අර දේශනාවල කියවෙන උබ්බේගා පීතිය වගේ. ශරීරයේ උඩට යන තරම් බලවත් ප්‍රීතියක් බලාපොරොත්තු වෙවා වෙනුවට ඔව් ඒක හිතාගන්න තමාරුයි. ඒ වෙනුවට අපිට පුළුවන් එදිනෙදා ජීවිතයේදී දැනෙන निराமிස සතුට හඳුනා ගන්න. විනාඩි 10ක් හිත එකඟ කරගෙන හොඳට භාවනා කළාට පස්සේ හිතට දැනෙන සැහැල්ලුව, තෘප්තිය. ඒව නැත්තම් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි කාට හරි උදව්වක් කළාම හිතේ ඇතිවෙන සතුට. අන්න ඒක තමයි निराமிස ප්‍රීතියේ පටන් ගැනීම. දුරකතනය ඕෆ් කරලා අනිත් බාහිර දේවල් වලින් මිදිලා විනාඩි 10ක් නිස්කලංකව ඉඳීමෙන් ලබන මානසික සුවය ගැන මොකද්ද හිතන්නේ? ඒකත් මේ ගණයට වැටෙනව නේද? අනිවාර්යයෙන්ම. මොකද ඒකේ ඉංග්‍රීය පිනවීමෙන් ඒ කියන්නේ ෆිල්ම් එකක් බලලා සින්දුවක් අහලා ලබන සතුටක් නෙමෙයි ඒකේ ඇතුරෙන්ම එන සැනසීමක්. හරියටම. ඔය ප්‍රීතියත් එක්කම බැඳිලා එන තවත් දෙයක් තමයි පස්සද්ධි සම්බොජ්ජංගය. ඒ කියන්නේ කායික හා මානසික සංසුන් බව. උසස් ධානවලදී ලැබෙන ගැඹුරු පැය ගණන් පවතන සංසුන් බවක් වෙනුවට එක දිගට යන මීටින්ග්ස් ගොඩක් මැද විනාඩි 5කට S2 පියාගෙන හුස්ම ගැනීමෙන් ලැබෙන රීසෙට් එක අන්න ඒක තමයි නූතන පස්සද්ධිය ඒක හරියට දිගටම යන Zoom meetings වගේක් මැද්දේ කැමරාව ඔෆ් කරලා විනාඩියක් ඇස් පියා ගන්න වගේ ඒ පුංචි මොහොත ලැබෙන සංසුන්කම දවසම වෙනස් කරන්න පුළුවන්. එතකොට උපේක්ෂාව, ඒ කියන්නේ උපේක්ෂා සම්බෝජංගය. ඒක කොහොමද මේ වගේ සූක්ෂම අවස්ථාවක් වෙන්නේ? හ්ම්. සියලු සංස්කාර කෙරෙහි උපේක්ෂාව කියන ගැඹුරු තත්වයට යන්න කලින් අපිට පුළුවන් එදිනෙලා ජීවිතයේදී ප්‍රායෝගික උපේක්ෂාව පුරුදු කරන්න. උදාහරණයක් විදිහට හදිසියේ ලැබෙන පීඩාකාරී ඊමේල් එකකට. ඔව්. එහෙම ඒවා එනෝ. එහෙම නැත්නම් මහ වාහන තදබිරියකට නැත්නම් කවුරු හරි කියන විවේචනයකට ක්ෂණිකව රියැක්ට් කරන්නේ නැතුව ඒ නිසා හිතේ ඇතිවන කැළඹීම නිකම් බලාගෙන ඉන්න පුළුවන් නා. අන්න ඒක ප්‍රායෝගික උපේක්ෂාවක්. ප්‍රතිචාර දැක්වීම සහ ප්‍රතික්‍රියා කිරීම අතර තියෙන වෙනස තේරුම් ගැනීම තමයි මෙතන තියෙන්නේ. විශේෂයෙන්ම සෝෂල් මීඩියා වල එන කමෙන්ට් එකකට ක්ෂණිකව රියැක්ට් කරන්නේ නැතුව ඒකින් හිතට එන කැළඹීම නිකන් බලාගෙන ඉන්න පුළුවන් නම් ඒකත් ප්‍රායෝගික උපේක්ෂාවක්. හරියටම මේ විදිහට ගැඹුරු සංකල්ප එදිනෙදා ජීවිතයට ගලපගන්න එකෙන් තව වාසියක් තියෙනව නේද? ඒ තමයි අපි මේ උසස් ඉලක්ක දිහා බලාගෙන ඉන්නකොට ඇතිවෙන්න පුළුවන් අධෛර්යමත් වීම වළක්වා ගන්න එක. මම හිතන්නේ ඒක තමයි ඔබගේ දෙවැනි නිරීක්ෂණයටත් පදනම් වෙන්නේ. ඔව්. ඒක ඊටාම වැදගත් කාරණයක්. දේශනා විග්‍රහයේදී සෝවාන් අනාගාමි වීම වගේ උසස් මාර්ගඵල ගැන කතා කරනකොට එහෙම නැත්නම් උපචාර සමාධියේදී ඇතිවෙන සියුම් බාධක ගැන අනුතුරු අංගවනකොට දවසට විනාඩි 10ක්වත් භාවනා කරන්න අරගල කරන කෙනෙකුට මේක මට කවදාවත් කරන්න බැරි දෙයක් කියලා හිතෙන්න පුළුවන්. ඒකෙන් එයාලා අධෛර්යමත් වෙලා තියෙන උත්සාහයත් අතහැරලා දාන්න ලොකු ඉඩක් තියෙනවා. භාවනාවේ උසස් අවස්ථා සහ පරමාදර්ශී ගුණාංග විස්තර කිරීමේදී ආරම්භක ගිහි යෝගාවචරයා අධෛර්යමත් විය හැකි ආකාරය ගැන සලකා බලලා ඔවුන්ට ළඟා වෙන්න පුළුවන් පියවරවලට වැඩි අවධානයක් යොමු කරන එක වැදගත්. ඔව්. ඉතින් ඒකට විසඳුම තමයි ඒ අධෛර්යමත් වීම වළක්වන්න අපි පරිපූර්ණත්වයේ වෙනුවට ප්‍රගතිය යගේ කරන්න ඕන නේද? පොඩි කලමනාකරණය කරගන්න පුළුවන් පියවරවලට අවධානය දෙන එක. හරියටම අවසාන ඉලක්කයේ පෙන්වා දෙන ගමන්ම ඒ වෙත යන පාර ඊටාම කුඩා කලමනාකරණය කරගත හැකි සහ දිරිගන්වන සුළු පියවරවලට කඩලා පෙන්වන්න ඕන. ඒත් සමහරු තර්ක කරන්න පුළුවන් මේ විදිහදී ඉලක්ක කුඩා කිරීමෙන් අපි ධර්මයේ තියෙන ගැඹුර සහ උසස් බව අඩු කරනවා ඒක දියාරු කරනවා කියලා. ඒ අභියෝගයට අපි කොහොමද මුහුණ දෙන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. මේක ඉලක්කේ පහත් කිරීමක් නෙවෙයි. මේක හරියට මහා පිරමීඩයක් හදන්න කලින් පළවෙනි ගල හරියටම තියනවා වගේ වැඩක්. අත්තිවාරයේම ශක්තිමක් නැතුව ඉහළට යන්න බෑනේ. ආ හරි. මේ කුඩා පියවරවල් තමයි ඒ අත්තිවාරයම. නොකැඩී පවතින සතියක් ගැන හීනමවනවට වඩා එක සිහිමුතු මොහොතක් හරියටම පුරුදු කරන එකෙන් තමයි ශක්තිමත් පදනමක් හැදෙන්නේ. ඉලක්කය තාමත් නිවනම තමයි. නමුත් අපි ඒකට යන පාර වඩාත් යථාර්ථවාදී සහ දිරිගන්වන සුළු එකක් බවට පත් කරනවා. හරි. ඒක න්‍යායාත්මකව පහදලි. ඒත් මම හිතන්නේ අපේ අහගෙන ඉන්න කෙනෙක් දැන් කල්පනා කරනවා ඇති හොඳයි මම හෙට උදේ ඉඳන් මොකද්ද හරියටම කරන්න ඕනේ කියලා. ඒ වගේ කෙනෙකුට දෙන්න පුළුවන් සරලම පියවර මොනවද? අනිවාර්යයෙන්ම අපි සති සම්බෝධ්ජංගය يعني සතිය ගනිමු. පෑ ගානක් නොකැඩී පවතින සතියක් ගැන හිතන්නේ නැතුව සිහිමුතු මොහොතක්. ඒ කියන්නේ මයින්ඩ්ෆුල් මොමන්ට් එකක් ඇති කරගන්න දිරිගන්වන්න පුළුවන්. හ්ම්. උදාහරණයක් විදිහට උදාහරණයක් විදිහට අත්සෝදනකොට වතුරේ ස්පර්ශය සබන් සුවඳ ගැන සම්පූර්ණ සිහියෙන් ඉන්න එක. උදේට තේක බොනකොට පළවිලු ගුරු තුන ඒකේ රසය උණුසුම ගැන සම්පූර්ණ අවධානයෙන් පානය කරන එක. මේකෙන් සතිය කියන සංකල්පය ප්‍රායෝගික සහ ළඟා කරගත හැකි දෙයක් බවට පත්වෙනවා. මම අහලා තියෙනවා කෙනෙක් පුරුදු වෙනවා කියලා දවසේ දොරක් අරින හැම වාරයකදීම ඒ දොර අල්ලේ ස්පර්ශය ගැන සිහියෙන් ඉන්නේ. ඒකත් මේ වගේ සිහිමුතු මොහොතක් නේද? දවසට 10 පාරක් දොර ඇරියොත් ඒක සිහිය පුරුදු කරන්න අවස්ථා 10ක්. හරියටම. එතකොට ධම්මවිචය, ඒ කියන්නේ ධර්ම ਵਿਚාරය ගැන කතා කළොත් පින් සහ පව් කුසල් අකුසල් පිළිබඳ ගැඹුරු විග්‍රහයකට යනවට වඩා අපිට පුළුවන් සරල ආත්ම විමර්ශනයකට යොමු වෙන්න. මට අර රැස්වීමේදී තරහ ගියේ ඇයි? ඒකට හේතුව මගේ මානයද නැත්නම් මගේ අදහසට අභියෝග කරපු නිසාද? වගේ සරල ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට ධම්මවිචය කියන්නේ ගැඹුරු භවනා අධ්‍යක්ීම් ගැන විතරක් නෙවෙයි Tamange එදිනදා චිත්තවේගයන් පිළිබඳ අභ්‍යන්තර තත්ව පාලනයක් වගේ දෙයක් බවට පත්වෙනවා. ඒ කියන්නේ ධම්මවිචය කියන්නේ ත්‍රිපිටකය ගැන පරිවේෂණ කරන එකම නෙවෙයි තමන්ගේ හිත කියන ලැබොරටෝරිය ඇතුලේ සිද්ධ වෙන දේවල් ගැන විමසිල්ලෙන් ඉන්න එක. ඔව් ඒක තමයි. මගේ හිතේ මේ වෙලාවේ තියෙන්නේ කුසල් සිතක්ද අකුසල් සිතක්ද කියලා සරලව අහන්න එකත් ධම්මවිචය. එතකොට සමාධි සම්බොජ්ජංගය ඒ කියන්නේ සමාධිය කොහොමද අපි ප්‍රායෝගික කරගන්නේ? ධානා මට්ටම් උපචාර සමාධිය වගේ උසස් ඉලක්ක ගැන කතා කරනව වෙනුවට අවට කොච්චර බාධා තිබුණත් ඊයේ දවසට වඩා තත්පර කිහිපයක් හරි තමන්ගේ අවධානය හුස්ම මත රඳවා ගැනීමේ හැකියාව අන්න ඒක සමාධිය වර්ධනයක් විදිහට දකින්න පුනවා. ඉලක්කය වෙන්නේ ගැඹුරු ධානයක් නෙවෙයි. එදිනෙදා ජීවිතයට අවශ්‍ය තරමක් ස්ථාවර විසිරෙන්නේ නැති එකඟ කරගත් මනසක් හදා ගැනීම. ඒක හරියට ෆෝන් එකේ ඕපන් කරලා තියෙන ඇප්ස් 50ක් ක්ලෝස් කරලා එක ඇප් එකක් විතරක් තියාගන්නවා වගේ අපේ හිතේ තියෙන අනවශ්‍ය ටැබ්ස් ටික වහලා එක අරමුණක මොහොතක් ඉන්න එක තමයි නූතන සමාධියේ ආරම්භය. ඒක හොඳ උපමාවක්. ඔව්. ඉතින් අද දවසේ විමසා බැලීම සාරාංශගත කළොත් මහා සතිපට්ඨාන සූත්‍රයේ එන ගැඹුරු බෝධංග ධර්ම නූතන ගිහි ජීවිතයට වඩාත් සමීප කරවන්න කරුණු දෙකක් අපි අවධානයට ගත්තා. ඔව් පළමුව භාවනාවේ උසස් අවස්ථා සහ එදිනෙදා ජීවිතයේ අතර පාලමක් විදියට ඒ ධර්ම එදිනෙදා අත්විඳිය හැකි සූක්ෂම අවස්ථා විදියක හඳුනා ගන්න එක. උදාහරණයක් විදිහට වීරිය කියන්නේ ඩිජිටල් බාධා මැද භාවනාවට යොමු වීම කියන එක. ඒ වගේම නිරාමස ප්‍රීතිය කියන්නේ බාහිර උත්තේජනයන්ගින් මිදිලා ලබන සැනසීම කියලා දකින එක. දෙවනුව උසස් ඉලක්ක නිසා ඇතිවෙන්න පුළුවන් අධෛර්යමත් වීම වළක්වලා පරිපූර්ණත්වය වෙනුවට ප්‍රගතියාගිය කරන කුඩා ප්‍රායෝගික පියවරයන්ට මඟ පෙන්වීම. ඔව්. ඒ කියන්නේ නොකෙඩෙන සතියක් වෙනුවට සිහිමුතු මොහොතක් පුරුදු කරන එක. සහ ධම්මවිචය කියන්නේ එදිනදා චිත්ත වේගයන් ගැන කරන සරල ආත්ම විමර්ශනයක් විදිහට යොදා ගන්න එක. ඉතින් අපි හිතනවා මේ කරුණු ටික ඔබේ වැඩේ තවත් දියුණු කරගන්න උදව්වක් වෙයි කියලා. ඔව් මේ වෙනස්කම් කරලා බලන්න එහි ප්‍රගතියත් සමග නැවත වරක් ඉදිරිපත් කිරීමට ඔබට ආරාධනා කරනවා. ද ඩිබේට් වැඩසටහනට ඔබව සාදරයෙන් පිළිගන්නවා. භාවනාවක යෙදෙන කෙනෙකුට නිතරම වගේ මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක් තමයි මම මේක හරියටද කරන්නේ මම තව මහන්සි වෙන්න ඕනද නැත්නම් මම ඕනවට වඩා මහන්සි වෙනවද කියන එක. ඇත්තටම ඒක භාවනා කරන ගොඩාක් දෙනෙක් හිර වෙන තැනක්. අද අපි කතා කරන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවලිය ඇසුරෙන් විස්තර කරන සත්බොජ්ජංග ධර්ම ගැන. මේවා තමයි ওই ප්‍රශ්නෙට, ඒ කියන්නේ ඒ ගැටලුවට පිළිතුරක් හොයාගන්න අපිට උදව් වෙන මාර්ගෝපදේශ. ඔව්. අද අපේ කතිකාවතේ කේන්ද්‍රීය ප්‍රශ්නේ වෙන්නේ මෙන්න මේකයි. භාවනාමය දියුණුවට අත්‍යවශ්‍ය සතිය, ධම්මවිචය, විරිය වගේ මේ බොජ්ජංග ධර්ම හැම වෙලාවෙම හැම කෙලෙක්ම එක වගේ පවත්වා ගන්න ඕන විශ්වීය නීති පද්ධතියක්ද? නැත්තම් මේවා භාවනානුයෝගියාගේ ස්වභාවය, ඉන්න මට්ටම සහ ඒ මොහොතේ තියෙන අභියෝගයano හරියට දක්ෂ වෛද්‍යවරයෙක් බෙහෙත් තෝරනවා වගේ කුසලතාපූර්වකව තෝරා බෙරාගෙන පාවිච්චි කරන්න ඕන විශේෂිත මෙවලම් කට්ටලයක්ද? මම දකින්න විදිහට මේ මූලධර්ම කියන්නේ භාවනා මාර්ගයේ හැම අධියරකදීම අඛණ්ඩව තියෙන්න ඕන අත්තිවාරයක් වගේ දෙයක්. ඒක විශ්වීයයි. එනවා මං හිතන්නේ අපි මේක දිහා බලන්න ඕනේ ඊට වඩා නම්‍යශීලී විදිහට මේ ධර්මතා යොදන විදිහ එක් එක් පුද්ගලයාට සහ අවස්ථාවට ගැඹුරින් සාපේක්ෂයි කියන එකයි මගේ අදහස. හොඳයි මගේ ස්ථාවරය පැහැදිලි කරන්නම් මේ බොජ්ජංග ධර්ම විශ්වීය ස්වභාවයක් ගන්නවා කියන මූලාශ්‍රයේ ඊටාම ප්‍රබල සාක්ෂි තියෙනවා. අපි සතිය ගැනම කතා කරමු. මූලාශ්‍රයේ සතිය උපමා කරන්නේ ලුණු වලට. රජුකුගේ රන් බඳුනට වැටුණත්, දුගියෙකුගේ මැටි පාත්‍රයට වැටුණත් ලුණු නැතුව කෑමක් සම්පූර්ණ වෙන්නේ නැහෙනි. ඒ වගේ සතිය නැතුව කිසිම කුසල ධර්මයක්, කිසිම භාවනාවක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක තමයි මේකේ විශ්වීය බව. ඒ වගේම තමයි සතියේ ස්වභාවය විස්තර කරන්නේ වතුරට දාපු ගලක් හිඳා බහිනවා වගේ අරමුණු තුලට নিমগ্ন වන ලක්ෂණයක් විදිහට. ඒ කියන්නේ සිත අරමුණේ ගිල්වනවා. ඉතින් මේකෙන් පැහැදිලිවම පේනවා ඒක ඕනෑම අරමුණක ඕනෑම වේලාවක ගැඹුරින් සහ අඛණ්ඩව යෙදිය යුතු දෙයක් කියලා. අඛණ්ඩ සති ධාරාවක් අවශ්‍යයි කියලා කියන්නේ ඒකයි. ඔබ කියන කාරණය මට තේරෙනවා සතියේ මූලික වැදගත්කම ගැන කිසිම තර්කයක් නැහැ. නමුත් මම මේක දිහා බලන්නේ වෙනස් කෝණයකින්. ඔබ සඳහන් කරණියේ මූලාශ්‍රයේම මේ ධර්මතා අවස්ථානුකූලව යොදන්න ඕන කියනත් ප්‍රබල සාක්ෂි තියෙනවා. හොඳම උදාහරණය තමයි විවිධ චරිත ස්වභාවයන් එම් නැත්නම් චරිත තියන අයට විවිධ භාවනා ක්‍රම නියම කරන එක. ද්වේෂ චරිත කෙනෙකුට මෛත්‍රී භාවනාවත් ලෝභ චරිත කෙනෙකුට අසුබ භාවනාවත් නිර්දේශ කරනවා. මේකෙන්ම සියල්ලන්ටම එකම ක්‍රමය කියන විශ්වීය අදහස බිඳවැටෙනව නේද? ඒ වගේම අපි විරිය, ඒ කියන්නේ වීරිය ගැන කතා කරමු. මූලාශ්‍රයේ තියෙනව හරි අපූර්ව උපමාවක්. දක්ෂ කප්පිත්තෙක් කුණාටුව කෙනකොට නැවේ රුවල් බාල කරලා පරිස්සමෙන් නැව පදවනව මිසක් වේගය වැඩි කරන්නේ නැහැ. ඒ වගේ උපචාර සමාධි මට්ටමට ආපු භාවනානියෝගියෙක් හරියට ගැබිනිමාවක් කුස රැකිනා වගේ අධික වීරියකින් තොරව බොහොම මෘදු විදියට ඒ සමාධිය රැකගන්න ඕන. එහෙනම් කොහොමද අපි කියන්නේ හැම වෙලෙම එකම විදිය වීරියක් යොදන්න ඕන කියලා? ඒක පැහැදිලිවම අවස්ථානුකූලයි. වීරිය ගැන ඔබ මතු කරපු කාරණේ වැදගත්. හැබැයි මම මේක තේරුම් ගන්නේ වෙනස් විදියට. මූලාශ්‍රය පැහැදිලිවම ආරද්ධ විරිය එමත් නැත්නම් ආරම්භ කරන ලද පටන්ගත්ත වීරය අගය කරනවා. ඒක හරියට කෙසෙල් කන බර ගහ නොවැටි තියාගන්න දෙන කරුව වගේ දෙයක්. වීරය කියන්නේ භවනානුයෝගිය කුසීතකමෙන් කම්මැලිකමෙන් කඩා වැටෙන්න මොදී තියාගන්න අඛණ්ඩ ආධාරයක්. එතෙන් කුසීත භාවය දුරු කරලා වීරිය වඩන එක හැම භාවනානුයෝගයකටම හැම අවස්ථාවකම අදාළ වන විශ්වීය උපදේශයක්. ඒක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන්න ඕන දෙයක් නෙවෙයි, නිරන්තරයෙන් පවත්වා ගත යුතු දෙයක්. මට සමාවෙව මම මේ තර්කයේ විදිහටම පිළිගන්නේ නෑ. මොකද අධික වීරිය උද්දච්චයට ඒ කියන්නේ හිතේ තියෙන ඒ නොසන්සුන් විසිරුණු ස්වභාවයට හේතු වෙන්න පුළුවන් කියලත් ඒ මූලාශ්‍රයේම සඳහන් වෙනවනේ. ඉලක්කය නිකම වීරිය නෙවෙයි කුසලතාපූර්ක සමබර වීරිය. භාවනාවේදී ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියන් පහ සමබර කරගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරන්නේ ඒකයි. එකක් වැඩි වුණොත් අනික අඩු වුණොත් මුළු පද්ධතියම බිඳ වැටෙනවා. මගේ අත්දැකීමේ හැටියට භාවනා කරන අය වැඩිපුරම හිර වෙන තැනක් තමයි ඔය අධික වීරිය කියන එක. මම අදම නිවන් දකින්න ඕන කියලා දැඩි උත්සාහයක යෙදීමෙන් වෙන්න හිත තවත් වික්ෂිප්ත වෙන එකයි. එහෙමනම් වීරිය කියන්නේ අවස්ථානුකූලව හරිම සූක්ෂම විදියට සමබර කරගන්න ඕන දෙයක් මිසක් හැම වෙලෙම එකම මට්ටමකින් පවත්වා ගන්න ඕන දෙයක් නෙවෙයි. මේ වීරිය. ඒකේ සමබරතාවය හොයාගන්න අපිට මූලික රාමුවක් විශ්වීය ක්‍රමවේදයක් අවශ්‍ය නැද්ද? අපි ආනාපාන සතිය වගේ මූලික කර්මස්ථානයක් දිහා බලමු. ඒක රහත් භාවය දක්වාම කෙනෙක්ව ගෙනියන්න තරම් ශක්තියක් තියෙන දෙයක් කියලා මූලාශ්‍රය සඳහන් වෙනවා. මේකෙන් ඇඟ වෙන්නේ හැම වෙලේම අපිට ඇලී සිටිය හැකි විශ්වීය වශයෙන් වළංගු මූලික ක්‍රමවේදයක් තියනවා කියන එක නේද? චරිත ස්වභාවයෙන් අනුව යම් යම් ගැළපීම් අවශ්‍ය වුණත් මේ මූලික විශ්වීය මාර්ගය හැමෝටම පොදුයි. ඒක ප්‍රබල තර්කයක්. හැබැයි ඔබ මේ ගැන හිතලා බැලුවද? ආනාපාන සතිය මූලිකයි ඒක ඇත්ත. නමුත් ද්වේෂය, ලෝභය වගේ ප්‍රබල කෙලෙස් මතුවලා හිත යටපත් කරන කෙනෙකුට මෛත්‍රී භාවනාව, අසුබ භාවනාව වගේ අමතර ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය බව මූලාශ්‍රය බොහොම පැහැදිලිවම කියනවා. එතන භාවිත වෙන වචනේ තමයි ප්‍රතිකාරම කළ යුතුයි කියන එක. ප්‍රතිකාරමයක් අවශ්‍ය වෙන්නේ ඇයි? මූලික ක්‍රමය, ඒ ආනාපාන සතිය ඒ මොහොතේදී ඒ පුද්ගලයාට ප්‍රමාණවත් නොවන නිසායි. මේකෙන් අදහස් වෙන්නේ මූලික ක්‍රමය විශ්වීය පදනමක් වුණත් විශේෂිත ගැටලු වලට විශේෂිත මෙවලම් අවශ්‍ය වෙනවා කියන එක නේද? ඒක හරියට හැමෝටම පොදු සමබල ආහාර වේලක් තිබුණත් දියවඩිය රෝගියෙකුට විශේෂිත පත්‍ය ආහාරයක් අවශ්‍ය වෙනවා වගේ වැඩක්. මූලික ක්‍රමය හැමතිස්සෙම ප්‍රමාණවත් නම් මේ ප්‍රතිකර්ම ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහෙනි. ඔබ ඒක දකින විදිහමට තේරෙනවා. නමුත් මම ඒකට එකඟ වෙන්නේ නැහැ. මොකද මම දකින්නේ ධම්මවිචය වගේ ධර්මතාවයක්. ධම්මවිචය කියන්නේ සිතේ හටගන්නා දේවල් කුසල්ද අකුසල්ද හොඳද නරකද කියලා නුවණින් විමසා බැලීම. මේවා විශ්වීය වර්ගීකරණයන්. ලෝභය, ద్వේෂය, මෝහය හැමතැනම අකුසල්, මෛත්‍රිය, කරුණාව හැමතැනම කුසල්. භාවනානුයෝගියා නිරන්තරවම තමන්ගේ සිත තුළ වෙන දේ මේ විදියට විමසා බලන්න ඕන. මූලාශ්‍රය මේක හඳුන්වන්නේ සමාගමක තේන අභ්‍යන්තර තත්ත්වපාලන පද්ධතියක් මගේ දෙයක් කියලා. ඒ කියන්නේ ඒක අකණ්ඩව හැම වෙලේම සිද්ධ වෙන්න ඕන ක්‍රියාවලියක්. ඒක අවස්ථාව අනුව වෙනස් වෙන දෙයක් නෙවෙයි. ඒක නිරන්තරයෙන් පැවතිය යුතු විමර්ශනයක්. මම ඉන්නේ වෙනස් පැත්තකේ. ධම්මවිචය යොදන එක ඔබ කියන තරම් සරල කළු සුදු දෙයක් නෙවෙයි. ඒක ඊටාම සූක්ෂමයි. මූලාශ්‍රයම කියවෙනවා හරිම වැදගත් කාරණයක්. අපිට හොඳයි කියන දෙයක් අපිට වැඩි ඉදිරියෙන් ඉන්න කෙනෙකුට නරකයි වෙන්න පුළුවන්. අපි නරකයි කියන දෙයක් අපිට වැඩි මාර්ගයේ පහළ ඉන්න කෙනෙකුට හොඳ වෙන්න පුරුවන් කියලා. මේකෙන් කියවෙන්නේ මොකක්ද? විනිශ්චයන් Taman ඉන්න තැනට ඒ කියන්නේ අපි ඉන්න තැනේ හැටියට ගැඹුරින් සාපේක්ෂයි කියන එක. උදාහරණයක් විදිහට ධානයේකට සමවැදිලා ඉන්න කෙනෙකුට ඒ ධානයෙන් ලැබෙන සුය පවා ඇලීමක් බාධාවක් වෙන්න පුළුවන්. නමුත් ආරම්භක භවනානුයෝගියෙකුට ඒ ධාන සුය කියන්නේ ලুকু දියුණුවක්. එහෙමනම් ධම්මවිචය කියන්නේ නියත නීතියක් හැමෝටම එක විදියට යොදන එකක් නෙවෙයි. Taman ඉන්න સંદર્ભයේ තීරුම අරගෙන ප්‍රඥාවෙන් යුදව කරන්න ඕනේ විමසීමක්. ඒකයි මම කියන්නේ මේක අවස්ථානුකූලයි කියලා. ඒක ටිකක් හිතන්න ඕන කාරණයක්. හැබැයි අපි ප්‍රීතිය, පස්සද්ධිය වගේ ධර්මතා හටගන්න ක්‍රියාවලිය දිහා බලමු. මූලාශ්‍රයේ බොහොම පැහැදිලිව දාමයක් විදියට මේක පෙන්නනවා. සීලිය නිසා නොවිපිලිසර බව, ඒ නිසා ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සද්ධිය, සුඛය සහ සමාධිය ඇති වෙනවා. මේක ස්වභාවික නියාමයක් ධම්මතාවක් විදිහටයි ඉදිරිපත් කරන්නේ. එතන කියවෙනවා නොචේතනාය කරණීයම් කියලා. ඒ කියන්නේ මේක චේතනාන්විතව කළ යුතු දෙයක් නෙවෙයි කියන එක. හේතුව සම්පූර්ණ කරාම ඵලය નિરાයාසයෙන් හටගන්නවා. මේක විශ්වීය ක්‍රියාවලියක්. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාටවත් අවස්ථාවෙන් අවස්ථාවටවත් වෙනස් වෙන දෙයක් විදිහට මූලාශ්‍රය පෙන්වලා දීලා නැහැ. ඒක ස්වභාවික නීතියක් වගේ. මම මේ තර්කයෙන් සම්පූර්ණයෙන්ම සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඔව් ඒක ස්වභාවික ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. නමුත් ඒ මානසික තත්වයන්ගේ අත්දැකීම ඒකාකාරී හෝ නිරන්තර දෙයක් නොවන බව මූලාශ්‍රයම අපිට පෙන්වා දෙනවනේ. අපි ප්‍රීතිය ගැන කතා කරමු. මූලාශ්‍රයේ ප්‍රීතියේ වර්ග පහක් ගැන විස්තර කරනවා. කුද්ධිකා, කණිකා, ඔක්칸තිකා, උබ්බේගා සහ පරණා. මේකෙන් පේනවා ප්‍රීතිය කියන්නේ එකම විදිහේ අත්දැකීමක් නෙවෙයි. සමහර වෙලාවට ඒක ඇඟේ හිරිගඩු පිපෙනවා වගේ සියුම් දෙයක්. තවත් වෙලාවක අකුණක් ගහනවා වගේ ෂණික ආවේගයක්. තවත් වෙලාවක මුහුදු රළක් එවිත් වදිනවා වගේ ආයායෙත් එන අත්දැකීමක්. ඉතින් මේ විශ්වීය කියන ධර්මතාවය පවා අත්දැකීමක් විදියට කොයිතරම් අවස්ථානුකූලද කියන එකයි මම පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ ඇතිවෙන ප්‍රීතියට ඇලෙන්න එපා, ඒක බලෙන් නැති කරගන්න උත්සාහ කරන්න එපා කියලා උපදෙස් දෙනවා. ඒකෙන් පේන්නේ මොකද්ද? මේවා ස්වභාවිකව හටගන්නා විට පිළිගත යුතු, නමුත් හඹානොයා යුතු අවස්ථානුකූල අත්දැකීම් කියන එක. ඒවා අල්ලගෙන ඉන්න ඕනේ නිරන්තර ෆෑන් නෙවෙයි. අවසාන වශයෙන් මගේ ස්ථාවරයේ සාරාංශගත කළොත් මම කියන්නේ භාවනා ක්‍රමවේද සහ ශිල්පීය ක්‍රම යම්තාක් දුරකට පුද්ගලයා අනුව වෙනස් වෙන්න පුරුවන්. නමුත් සතිය, වීරිය සහ නුවණින් විමසීම වගේ මූලධර්ම භාවනා මාර්ගයේ අත්හැරිය නොහැකි නිරන්තරයෙන් පවතින අත්තිවාරමයි. ඒවා තමයි විමුක්තියේ විශ්වීය ව්‍යාකරණය. මාර්ගයේ හැම මොහොතකදීම හැම පියවරකදීම ඊ මූලධර්ම එකසේ වැදගත් වෙනවා. මගේ අවසාන සාරාංශය නම් භාවනා මාර්ගය කියන්නේ දෘঢ় නම්‍යශීලී නොවන සූත්‍රයක් අනුගමනය කිරීමක් නෙවෙයි ඒක කුසලතාවෙන් යුතුව තමන්ට සහ අවස්ථාවට අනුවර්තනය වෙමින් කරන ගමනක් සැබෑ ප්‍රඥාව තියෙන්නේ මේ මූලධර්ම අන්ධ විදියට හැම වෙලෙම යොදන එකේ නෙවෙයි තමන්ගේ මනසත් තමන්ගේ අවස්ථාවත් හරියට තීරුම අරගෙන ඒ මොහොතේ ගැලපෙන නිවැරදි මෙවලම මොකක්ද? යොදන්න ඕන බලය කොච්චරද? මෘදු වෙන්න ඕන කොතනද? දැඩි වෙන්න ඕන කොතනද කියලා දැනගැනීමයි. අපි දෙන්නාම එකඟ වෙන්න ඕන කාරණයක් තමයි මේ මූලාශ්‍රය මගින් හෙලිදරව් කරන්නේ අතිශය සංකීර්ණ බහුවිධ මාර්ගයක් කියන එක. මේ බොජ්ජංග ධර්ම විශ්වයේ න්‍යාමයන් විදියට සැලකුවත් අවස්ථානුකූල මෙවලම් විදියට සැලකුවත් පැහැදිලි වෙන දෙයක් තමයි මේ ධර්මතා එක්ක දඩ කරන්න නම් ගෙම්බරූ පුද්ගලික ගවේෂණයක් අත්‍යවශ්‍යයි කියන එක. ඇත්තම. දවස අවසානයේදී මේ සංවාදයේ අවසාන පිළිතුර තියෙන න්‍යාය තුලවත් පොතපතේවත් නෙවෙයි. ඒක තියෙන භාවනානු යෝගියාගෙම සිජු අත්දැකීම තුලයි. ඒ අත්දැකීම තුලින් තමයි මේ සියුම් සමබරතාවය හොයාගන්න වෙන්නේ. The debate වෙද ඔබව සාදරයෙන් පිළිගනිමු. අද අපි කතා බහ කරන්න යන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවලියෙන් උපුටාගත් ඊටම වැදගත් කොටසක් ගැන විශේෂයෙන්ම භාගනා මාර්ගයේදී යොදා ගන්නා සති, විරිය, ධම්මවිචය වගේ බෝධිපාක්ෂික ධර්ම ගැන. ඒ කියන්නේ නිර්වාණය කරා යන ගමනට උදව් වෙන මානසික ගුණාංග. ඉතින් මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ මානසික ගුණාංග භාවනා කරන කෙනෙකුට හැම වෙලාවෙම හැම තත්වයක් යටතේම එක විදියට පාවිච්චි කරන්න පුළුවන් විශ්වීය මූලධර්ම ටිකක්ද? එහෙම නැත්නම් එක් එක් පුද්ගලයාගේ ස්වභාවය, භාවනාවේ දියුණුව සහ ඒ වෙලාවේ තියෙන අභියෝගය අනුව බොහොම සූක්ෂමව වෙනස් කරලා ගලපලා යොදා ගන්න ඕන මොකක්ද? අර උපකරණ මල්ලක් වගේ දෙයක්ද? මගේ පැත්තෙන් මම තර්ක කරන්නේ මේ ධර්මතා හරියට අපි කැමරට දාන ලුණු වගේ හැම දෙයකම හැම වෙලේම අත්‍යවශ්‍ය වෙන පදනමක් වගේ විශ්වීය දෙයක් කියලයි. මම එතනදී නම් දකින්නේ වෙනස් පැත්තක්. මගේ අදහස නම් මේ මූලධර්ම පාවිච්චි කරන එක හරියට කුණාටුවක් මැදින් නැවක් පදවන දක්ෂ කැපිටන්වරයෙක් වගේ. එයා කුණාටුවේ ස්වභාවය, නැවේ తත්වය බලලා ඒ වේලාවට ගැළපෙන විදිහට තමයි තීරණ ගන්නෙ. ඒ කියන්නේ මේක එක් එක් අවස්ථාවට අනුව සූක්ෂමව හැඩගස්වා ගත යුතු දෙයක්. හොඳයි. මගේ පැත්ත මම පැහැදිලි කරන්නම්. අපි සතිය එහෙමත් නැත්නම් සිහිය ගමුකෝ. මන් දකින්නේ ඒක හැම විටම අදාළ වෙන මූලිකම ධර්මතාවක් විදිහට. මූලාශ්‍රයේ තියෙනවා හරි අපූර්ව උපමාවක්. විශාල පර්වතයක් නගින කෙනෙකුට හැරමිටියක් මුළු ගමන පුරාවම උදව් වෙනවා වගේ කියලා. සිහියත් අන්න ඒ වගේ. ඒ විතරක් නෙවෙයි රස මසවුලක වේවා රාජභෝජනයක වේවා දුගියෙකුගේ පාත්‍රයට වැටින දේක වේවා දමන ලුණු ටිකලගේ සිහිය හැමතැනම පැතිරිලා තියෙන්න ඕන දෙයක්. අපි කරන කියන හැම දෙයකම සිහිය තියාගන්නකොට ඒ කියන්නේ සම්පජඤ්ඤයෙන් ඉන්නකොට ඒක අඛණ්ඩ ධාරාවක් විදියට යන්න පටන් ගන්නවා. වීරියත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ බෝධිපාක්ෂික ධර්ම ගැන කතා කරන හැම තැනකම වගේ වීරිය ගැන සඳහන් කරනවා. ඒ කියන්නේ ක ප්‍රගතියට අත්‍යවශ්‍ය නිරන්තරයෙන් තියෙන්න ඕන දෙයක්. මේව නිකම්ම නිකම් උපදෙස් නෙවෙයි මානසික නියාමයන්. අර සීල සම්පන්නස්ස අවිප්පටිසාරා උපජ්ජති කියනවා වගේ, ඒ කියන්නේ සිල්වත් කෙනාට පසුතැවීමක් ඇති වෙන්නේ නැහැ කියනවා වගේ හේතු සම්පාදනීය වුණාම මේවා ඉබේම ක්‍රියාත්මක වෙනවා. ඉලක්කය වෙන්න ඕන මේවා ස්ථිර ගුණාංග බවට පත් කරගන්න එකයි. මට තේරෙනවා ඔබතුමිය ඒ අදහස ගොඩනගන්න විදිහ. නමුත් අම හිතන්නේ ඒක කතාවේ එක පැත්තක් විතරයි. මේ මූලධර්ම වැදගත් තමයි. ඒත් ඒවා යොදා ගන්න විදිය හැමෝටම එක වගේ වෙන්න බෑ. බලන්න මූලාශ්‍රයේම කියනවා ද්වේෂ චරිතයක් තියෙන කෙනෙකුට භාවනාව අතරමැදදී මෙත්තා භාවනාවේ අවශ්‍යතාවය පැන නගින්න පුළුවන්. ඒ වගේම ලෝභ ආශාවල් තියෙන කෙනාට අසුබ භාවනාවේ මරණානුසති භාවනාවේ අවශ්‍යතාව මතුවෙන්න පුළුවන් කියලා. මේකෙන් පැහැදිලිවම පේනවා නේද ක්‍රමවේදය පුද්ගලයාගේ ස්වභාවයට අනුව වෙනස් වෙන්න ඕන කියලා. ඒ වගේම ඔබ වීරිය ගැන කිව්වා ඒක නිරන්තරයෙන් තියෙන්න ඕන දෙයක්ද? මූලාශ්‍රයම තියෙනවා දක්ෂ කප්පිත්තන් කුණාටු සහිත මුහුදේ නැවපදින්නේ යන්නේ නැහැ. ඒ වෙලාවේ කුණාටුව යනකල් නැව ආරක්ෂා කරගන්න නංගුරම් දාලා නිශ්චල කරනවා කියලා. මේකෙන් කියවෙන්නේ අන්ධ විදියක හැම වෙලෙම වීරිය කරන එකෙන් වඩක් නෑ කියන එකයි. සමහර වෙලාවට උත්සාහ කරන්න ඕන, සමහර වෙලාවට ඉවිසීමෙන් රැක ගන්න ඕන. අර ගැබිනිමවක් තමාගේ දරු ගැබ රකින්නාසේ සියුම්ම රැකගත යුතු අවස්ථාත් තියෙනවා. භාවනාවේ දියුණු මට්ටම්වලදී වෙන්නේත් ඒකමයි. යෝගාවචරයා දියුණු වෙද්දී එයා කවෙනවා. ඒ නිසා මොනෝපකරණයේද කොහොමද පාවිච්චි කරන්න කියන එක යෝගියාගේ ප්‍රගතියත් එක්ක වෙනස් වෙනවා. හරි. ඔබ වීරිය ගැන කියපු කාරණේ වැදගත්. අපි ඒ ගැන තව ටිකක් ගැඹුරට යමු. මූලාශ්‍රේ නැවත නැවතත් ආරද්ධ විරිය. ඒ කියන්නේ නැංගූ වීරිය ගැනත් වීරියාරම්භ කතා. ඒ කියන්නේ වීරිය ඇති කරවන කතා ගැනත් සඳහන් වෙනවා. මේකින් පේන්නේ කුසීතකමට ඒ කියන්නේ කම්මැලිකමට විරුද්ධව නිරන්තරයෙන්ම පවත්වාගත යුතු මානසික ශක්තියක් ගැන අවධාරණය කරන බව නේද බුදුහාමුදුරෝ විරිය ගැන මෙච්චර අවධාරණය කරපු නිසා ප්‍රධාන විරියකින් තොරව මේක ලබා ගන්න පුරුවන් කියලා හිතන්න අමාරුයි ඒක ඇත්ත වීරිය කියන එක අත්‍යවශ්‍යයි ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ ප්‍රමාණය සහ යොදවන වේලාව ගැනයි ඔබ කියන තර්කයේම අනිත් පැත්තකුත් මූලාශ්‍රයම තියෙනව නේද? අධික වීරිය, ඒ කියන්නේ අතිපග්ගහිතං චිත්තං හිතේ විසිරුණු ස්වභාවයට එහෙමත් නැත්නම් උද්දච්චයට හේතු වෙනවා කියලත් එහෙම සඳහන් වෙනවා. මම අදම වහවහම මේක ඉෂ්ට කරගන්න ඕන කියලා අධික බලාපොරොත්තු ඇති කර ගැනීමිනුත් යෝගාවචරය නියම වීරිය වෙනකොට හිත වික්ෂිප්ත කරගන්නවා කියලත් කියවෙනවා. උපචාර සමාධියේ ඒ කියන්නේ ධානයකට ආසන්න සමාධියක් ලැබුණු යෝගියා ඒක ගැබිනි මවක් වගේ ආරක්ෂා කරන්න ඕන කියන්නේ අන්නේ නිසා. එතකොට පේනව නේද? නිකම්ම වීරිය කරනවා නෙවෙයි, කොයි වෙලාවෙද වීරිය කරන්න ඕන, කොයි වෙලාවෙද සංසුන්ව ඉන්න ඕන කියන ප්‍රඥාව තමයි වැදගත් වෙන්නේ. ඒක අවස්ථාවට ආදාර දෙයක්, නියතයක් නෙවෙයි. ඒ මං හිතන්නේ මූලික භාවනා ක්‍රමයක් ගත්තම ඒකේ තියෙන්නේ විශ්වීය බවක්. උදාහරණයක් විදිහට ආනාපාන සතිය. ඒක නිර්වාණය දක්වාම යන්න පුළුවන් සම්පූර්ණ මාර්ගයක් විදිහටයි විස්තර කෙරෙන්නේ. මූලාශ්‍රයට අනුව ආනාපාන සතිය පිම්බීම හැකිලිම වගේ භාවනා ඒකාන්තයෙන්ම අරහත් වෙත දක්වාම උපදෙස් සහිතයි. එතනදී පදනම වෙන්නේ සතිය. ඒ කියන්නේ සිහිය. ඉතින් ඒක අඛණ්ඩ ධාරාවක් බවට පත් කරගන්න එක තමයි ඉලක්කය. ඒකෙන් පේනව නේද හැමෝටම අනුගමනය කරන්න පුළුවන් විශ්වීය ක්‍රමවේදයක් තියෙනවා කියලා. උරුණනම එකක වෙන්නේ නැහැ. මම දකින්නේ ආනාපාන සතිය කියන්නේ ප්‍රධාන මහමාර්ගය වගේ දෙයක්. ඒත් ඒ මහමාර්ගයේ යද්දී සමහර වෙලාවට අතරමං නොවි ඉන්න බාධක මගහරවා ගන්න අපිට අතුරු පාරවල් වෙනත් උපකරණ ඕන වෙනවා. මූලාශ්‍රමණ කියන්නේ විවිධ චරිත ස්වභාවයන්ට ගැළපෙන වෙනත් භාවනා ක්‍රම ගැන. උදාහරණයක් විදිහට ද්වේෂ චරිතයක් තියෙන කෙනෙකුට මධ්‍යස්ථ අරමුණක් දිහා බලන් ඉන්න එක විතරක් ප්‍රමාණවත් නොවෙන්න පුරුවන්. එයාට මෙත්තා භාවනාවේ පිහිට අවශ්‍ය වෙනවා. එතකොට යෙදවුම කියන එක පුද්ගලයාගේ අවශ්‍යතාව අනුව වෙනස් වෙනවා. භාවනාව කියන්නේ තනි ආයුධයක් නෙවෙයි විශාල ආයුධ උපකරණ මණ්ඩලයක්. ඒ මණ්ඩලයෙන් ඒ වෙලාවට ගැලපෙන ආයුධය තෝරා ගන්න එක තමයි කුසලතාවය. හරි උපකරණ මණ්ඩලයක් කිව්වත් ඒ හැම උපකරණයක්ම ක්‍රියාත්මක කරවන්න පොදු ශක්තින් ටිකක් තියෙනවනේ. ධම්මවිචය සහ සමාධිය වගේ දේවල්. ධම්මවිචය කියන්නේ කුසල් සහ අකුසල් මොනවද කියලා නිරන්තරයෙන් වෙන් කරලා හඳුනාගන්නේ එක. ඒක හරියට අභ්‍යන්තර තත්ත්ව පාලන පද්ධතියක් වගේ ඒක හැම වෙලේම ක්‍රියාත්මක වෙන්න ඕන. සතියෙන් අරමුණක් අල්ලගත්තට පස්සේ ඒ අරමුණ නුවණින් ධර්මානුකූලව විමසා බැලීමක් තමයි ධම්මවිචේදි කෙරෙන්නේ. සමාධියත් එහිමයි. හිත එකඟ කරගන්න එක හැම භාවනාවකටම හැම අවස්ථාවකටම පොදුයි නේද? මා. ඔතන තමයි හරීම සියුම් කාරණාවක් තියෙන්නේ. සමාධිය කිව්වට හැම සමාධියක්ම එක වගේ නෙවෙයි. ඒකේ ස්වභාවය අවස්ථාව අනුව වෙනස් වෙනවා. මූලාශ්‍රයේ ඊටාම පැහැදිලිව සමත සමාධියයි විපස්සනා සමාධිය අතර තියෙන වෙනස පෙන්වා දෙනවා. සමත සමාධිය කියන්නේ හිත එක අරමුණක නිශ්චලම තියාගන්න එක. ඒක අර නිශ්චල ඡායාරූපයක් ගන්න කැමරාවක් වගේ. එතනදී ගන්නෙ පඤ්ඤප්ති අරමුණක. ඒකට අපි හිතෙන් මවාගත් සංකල්පයක්. ඒත් විපස්සනා සමාධිය ඊට වඩා වෙනස්. ඒක වීඩියෝ කැමරාවක් වගේ. දිගටම වෙනස් වෙන ස්වභාවය. ඒ කියන්නේ පරමාර්ථ ධර්ම අරමුණු කරනවා. මේ දෙක පාවිච්චි කරන්නේ වෙනස්ම අරමුණු දෙකකට. එකක්වත් අනිත් එක වෙනුවට යොදාගන්න බෑ. ඒ නිසා සමාධිය කියලා පොදුවේ කිව්වට ඒකේ යෙදවම අවස්ථාව අනුව සම්පූර්ණයෙන්ම වෙනස්. එතකොට ධම්මවිචය ඒකත් එහෙමද? ඔව් ධම්මවිචය වුණත් එහෙමයි. නිකම්ම කුසල් අකුසල් වෙන් කරනා විතරක් නෙවෙයි. මූලාශ්‍රය කියනවා පාප ධර්ම ගැනත් අපි ඇතිවීම පැවතීම නැතිවීම දකින්න ඕනේ. පුණ්‍ය ධර්ම ගැනත් ඇතිවීම පැවතීම නැතිවීම දකින්න ඕනේ කියලා. ඒ දෙකේම අනිත්‍ය ස්වභාවය දැක්කම තමයි මධ්‍යම ප්‍රතිපදාවට එන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ධම්මවිචේ යෙදෙවුමත් එකතැන නතර වෙලා තියෙන දෙයක් නෙවෙයි. ඒකත් ගතිකයි දියුණු වෙන දෙයක්. ඔබ කියන දේවල් වලින් පේන්නේ බාහිර සාධක සහ අවස්ථාව අනුව හැඩගැසීම ගැන. ඒත් මම අවධාරණය කරන්නේ මේ ගමනේ හරය තියෙන්නේ අභ්‍යන්තරව ගුණාංග වර්ධනය කරගැනීම කියන එකයි. ඉලක්කය වෙන්න ඕන බාහිර ලෝකයේ මොනදේ වුණත් නොසැලී ඉන්න පුළුවන් අභ්‍යන්තර උපේක්ෂාවක් ශක්තියක් ගොඩනගා ගන්න එක. යෝගාවචරයාට සිද්ධ වෙනවා තමන්ට තමන්ම හොඳ මිතුරෙක් වෙන්න, ඒ වගේම තමන් හොඳ සමාහිත පුද්ගලයෙක් බවට පත්වෙන්න. ඒක මූලිකවම පුද්ගල නිපුණතාව මත රඳා පවතින තනිව යන අභ්‍යන්තර ගමනක්. ම්ම් මට කනගණටුයි ඒත් මට ඒ තර්කයත් එක්ක සම්පූර්ණයෙන්ම එකඟ වෙන්න බෑ. මොකද මූලාශ්‍රයම නැවත නැවතත් කල්යාණ මිත්‍ර ඇසුර ධර්ම සාකච්ඡා සහ ගුරුවරුන්ගේ මඟ පෙන්වීමේ අවශ්‍යතාවය ගැන අවධානය කරනවා. ධම්මවිචය ඒ කියන්නේ නුවණින් විමසන එක වර්ධනය කරගන්න එක ක්‍රමයක් තමයි ධර්ම සාකච්ඡා කරන එක. ඒ විතරක් නෙමෙයි සමහර අධ්‍යයනවලදී යෝගියාගේ දැනුම මදි වෙනවා. එතකොට ඒ ස්ථානයේ ඉන්න ගුරුවරුන්ගෙන්, කල්යාණ මිත්‍රයන්ගෙන් ලැබෙන ධර්මෝපදේශ අනුව අලුතෙන් ලෑස්ති වෙන්න ඕන කියලත් එහි සඳහන්. මේකෙන් පැහැදිලිවම පේනව නේද? භාවනාව කියන්නේ හුදකලාව කරන අභ්‍යන්තර ක්‍රියාවලියක් විතරක් නෙවෙයි. ඒක බාහිර સંદર્ભය, ආධාරක පද්ධති එක්කත් බැඳිලා තියෙන දෙයක් කියලා. තනිවම එකම විදිහකට හැමදාම කරන්න පුළුවන් දෙයක් නම් ඇයි ගුරුවරු වුණ වෙන්නේ? අවසාන වශයෙන් මගේ ස්ථාවරය නැවතත් පැහැදිලි කළොත් ඔබ පෙන්වා දුන් සියුම් වෙනස්කම් සහ අවස්ථානුකූල ගැළපීම් තිබුණත් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මූලික මානසික ශක්තියින්. අවසානයේ ඉලක්කය වෙන්නේ ඒවා විටින් විට ඇතිවෙන තත්වයන්ගේ ඉඳලා පිබිදුණු මනසක ස්ථිරසාර නොසැලෙන ගුණාංග බවට පත්කර ගැනීමයි. සත්‍ය, වීරිය, සමාධිය වගේ මේ මූලධර්ම ඕනෑම භාවනා මාර්ගයකට අදාළ වන ඕනෑම යෝගියෙකුට අත්‍යවශ්‍ය වන විශ්වීය පදනමක් සපයනවා. මම දකින්නේ නම් සැබෑ කුසලතාවය එමත් නැත්නම් ප්‍රඥාව රැඳී තියෙන මේ මූලධර්ම ටික දන්නවා කියන එක නෙවෙයි. ඒ මූලධර්ම වලින් කුමන එකද කවදාද කොහොමද යොදාගන්නේ කියලා තීරම් ගැනීම තුලයි. හරියට දක්ෂ වෛද්‍යවරයෙක් එකම ලෙඩාට ලෙඩේ විවිධ අවස්ථාවලදී විවිධ බෙහෙත් වර්ග විවිධ මාත්‍රා වලින් දිනවා වගේ. මේකත් පුද්ගලයාගේ ස්වභාවයට සහ ගමන් මගට අනුව නිරන්තරයෙන් හැඩගස්වා ගත යුතු ගතික ක්‍රියාවලියක්. මේ සංවාදයෙන් පැහැදිලි වෙනවා මේ ඉගැන්වීම් කියන්නේ නිකම්ම නියෝගමාලාවක් නෙවෙයි ඇත්තටම අතිශය සියුම් උපකරණ මල්ලක් බව. ඒ වගේම මේ මූලාශ්‍රය අපිට ආරාධනා කරනවා තවදුරටත් හිතන්න භාවනා මාර්ගයක් කියන්නේ තනි විශ්වීය ශක්තියක් ගොඩනගා ගැනීමක්ද එහෙමත් නැත්නම් මනසේ සහ ජීවිතයේ නිරන්තරයෙන් වෙනස් වන ස්වභාවයට සූක්ෂමව හැඩගැසීමේ ප්‍රඥාව දියුණු කිරීමක්ද